ගෞරවනීය ඈණියනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ අපේ දහම් ගැටළු විසඳීමට නැත්නම් පැන විසඳුම් වැඩසටහනකට එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකට ඉතින් ඒකට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන නිසා මම එතනින් වැඩසටහන ආරම්භ කරනවා ඒ අතර වාරේ කාට හරි අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් කරුණා කරලා මේ වාර්තාගත කරන අංශයට පොඩ්ඩක් මතක් කරන්න එතකොට ඒ අදාළ මයික් එක ලැබෙන සරසවි පළවෙනි ලිඛිත ප්‍රශ්නය මට දැන් මම දැන් මෙතන යන හිතවිල්ලෙන් පරයන්කේ වාඩි වී සිටියේදී මතුවෙන ආනාපානෙ ටික වේලාවක් ගෙවි යද්දී හිත සමාධිමත් වුවත් නැවත සිටිලි ආශ්‍රව වශයෙන් කාමාශ්‍රව භවශ්‍රව ditthාශ්‍රව ඒවා පිළිබඳ මනාපමනා බව මෙනෙහි කිරීමෙන් ඒ සිටිවිලි ගෙවි යයි. ඇතැම් විට කිසිදු මෙනෙහි කිරීමකට ඉඩක් නැතිව සිටිලි ඇතිවේ මෙම සිටිලි වල මුල මැද අග බැලීමට අවස්ථාවක් ලැබේ. ඒ භාවනාවේ අඩුවක්ද එසේ බැලීම අවශ්‍යද පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඉතින් අපි ගෙවන් කිරීම නම් ඡය වීම නිරුද්ධ වීම නම් අගය කරන්න ඕනේ. අපි හිතවිලි මෙනෙහි කරුවේ නැහැ කියලා හෝ මුලදාගාදා බැලුවේ නැහැ කියලා ප්‍රශ්න නැහැ. හිතවිලි ගෙවන් වෙනව නම් අපි ඒකට තමයි අනුග්‍රහ කරන්න ඕනේ. මේක සැකයක් ප්‍රශ්නයක් ශ්‍රද්ධාව බිඳ ගන්න දෙයක් වඩටපත් කරන්න එපා. එතකොට අනවශ්‍ය තැන ප්‍රපංච කිරීම නිසා ගොඩාක් හිත හිතවිලින් ගහන වෙනවා. මේ ගෙවෙන හිතවිලට යන්න අරින්ද ඒක මේ මුලැමැදාක බැලුවේ නෑයි කියලා මේ ගෙවා දැමීම නම් අපේ අදහස, Nirodhe නම් අපේ අදහස මේක මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ. Nirodhe තාම තේරුම් ගත්තේ නැති නිසා අර ගෙවන් වෙච්ච එකෙත් මෙනේ කරන්න ඕනද මුලැමැදාක බලන්න ඕනද කියන ප්‍රශ්නේ අපි මේක මම හිතාර මේ වැඩමුළුවේදී මේ ඉතිසලා තුන් සැරයක් විතර වගේ ධර්ම දේශනාවට මතක් කරා. නමුත් මේක නැවත ඇහුවයි කියලා ප්‍රශ්නයක් නෑ. මොකද මේක හරි බොහොම සියුම් කාරණාවක්. උගව දෙනකොට දන්නේ නෑ. ඒ ගෙවෙන දේ ගෙවෙන්න ඇරලා බලනින්න. ඒකෙදී මම මොනවද කරන්න ඕනේ කියලා විශාල අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන මේ ශ්‍රද්ධාව ඒ වගේම විශ්වාසය බිඳ ගන්නවා. ඉතින් ඒක කොච්චර කමටහන් සුද්ධ කරත් ඉවර නෑ. මොකද මේ බලන්නේ මොකටද කියලා දන්නේ නෑ. ඒ නිසා මතක තියාගන්න අපේ මේ දුක පිළිබඳව කතා කරනකොට දුකේ Nirodhaය නැත්නම් ස්පර්ශයේ Nirodhaය එහෙම නැත්නම් චේතනාවල Nirodhaය තමයි අපිට දකින්න ඕන. ඒ නිසා හිතවිලි යනවනම් ආයෙ එන්න ඇරලා යන්න ගිය එක ආයෙ එන්න ඇරලා මිනී කරලා මුලැමැදාක බලන්න අවශ්‍යතාවයක් නැහැ. ආශ්‍රය ස්වාමීන් වහන්සේ ආනාපානයේ වීගොස් සිත සමාධිමත් වූ විට ශබ්ද ඇසේ අවධානය යොමු නොවේ. වේදනා මතුවේ ඒවා අඩුවී පවතින බව දැනේ. ඒ දිග වේලාව පර්යංකයට හිත පර්යංකට හිත ඉඩ නොදී උදාසීන බවක් ඇති වේ. දිග වේලාව පර්යංකේ සිටිනසේ සිටිසේ හැඟී ගියා හැඟී හැඟීම සිටිසේ හැඟී නැගිට යාමට සිද්ධයි. මේ සම්බන්ධයෙන් මිසිමෙයින් වැලකී ඉදිරියට යෑම උපදේශපතමි. තවද කාමච්ඡන්දිහා කාමාසවතර විනාශක් තිබේදයි පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. පළවෙනි කොටසට කියන්න තියෙන්නේ උදාසීන බව තමයි තණ්හාවේ අනිපැත්ත. උදාසීන බව ඒක වෙලාව දිගට ඒකට හිත බඳින්න නැති ගතිය තමයි නිවන් මඟ. ඉතින් ඒක අතහැරලා ගියොත් ආය යන්නේ කැමැත්තක් ඇති තැනට මනාපයක් ඇත්තන්ට සංසාරෙට තණ්හාවට. නිසා දැන් පාර හරි කියලා මතක තියානින්ද ලොකු ශ්‍රද්ධාවකින් ලොකු ලෑස්ති වී යෑමකින් මේ උදාසීන බව එනකොට මෙනෙහි කරන්න ඒතියෙදි හිටියොත් ඒ தත්වයටදී හිත කෙලෙසෙන්නේ නැහැ. නික්ලේශී භාවකට යනවා. කෙලෙස් නැති වෙනකොට කම්මැලි. කෙලෙස් නැති වුණාට පාළුයි. ඉතින් අපි ආයේ කෙලෙසක් ඉල්ලගෙන තමයි නැගිටලා ගිහිලා කරන්නේ. ඒ නිසා ආයේ නැගිටලා යන්න ඉස්සර වෙලා තව එක චිත්තක්ෂණයක් යාප්පු වෙලා හරි අර ඇති කරගත්ත විවේකේ අර ඇති කරගත්ත උදාසීන භවයේ දිකට සිටීම තමයි මේකෙදී අපි පුහුණු කරන්න ඕනේ. නිසා ඒක දුරට හිතට වද්දා ගන්න ඕනේ. ආශාවක් ඇති වෙනවා නම් තණ්හාවක් ඇති වෙනවා නම් සංසාරේ බවත් මේ වගේ දැක දැක දන දන උදාසීන බවක් ඇති වෙනවා ඒ විරමණයක් විරංජනයක් ප්‍රහීන වීමක් ඡේ වීමක් පැවීමක් බව දැනගෙන උදව් කරන්නේ Taman කාටද කියලා බලාගන්න. අනුග්‍රහ කරන්න හිත උනන්දු කරන නැගිටලා යන දෙයටද නැත්නම් මේ ගෙවිමින් පවතින දෙයටද උදාසීන බව දිගේ දිගට ගිහිල්ලා ගෙවම් කරන එකද කරන්න ඕන කියන එක ඒ වෙනස ඇති වෙන්න ගොඩාක් කල් යනවා. ඒ නිසා ප්‍රශ්නේ කියවනකොට තේරෙනවා මේ සම්දිස්ථානට අවිල්ල තියෙනවා කියලා. ඉතින් ධෛර්යමත් කරගන්න ඒ උදාසීන බව මෙනෙහි කරමින් හැකිතාක් ඒ தત્ත්වයේ හිත පවත්තන්න. ඒතර කාම ඡන්දේ හා කාම ආශව අතර වෙනස අතරම වෙනසක් තියෙනවා. නමුත් වචනෙන් කියනවනම් තියෙන කාම ඡන්දේ ඇති වෙච්චාම අනුන්ට තේරෙන්නේ නැහැ Tamanට තේරෙනවා. මගේ හිතේ ආශාවක් පහළයි කියලා. නමුත් කාමාශව තියෙන හිතට මගේ හිතේ කාමාශව තියෙනවා කියලා පේන්නේ නැහැ. ඒක නිසා කාම ඡන්දය අනුන්ට පේන්නේ නැහැ Tamanට පේනවා. කාමාශවය තිබුණට ඒ චිත්තසංතානයේ අයිති එක්කනට තේරෙන්නේ නැහැ. ඒක නිකන් බීජ ස්වරූපෙන් තියෙන්නේ ක්‍රියාවත් බවට පත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා කාමාශව කාමච්ඡන්දේ බවට පත් වෙන එක සිද්ධ වෙන ඕන වෙලාවක උනාට පස්සේ තේරෙනවා. ඒ සුතම ඥානෙ ඇති භෞසුත ඇති කෙනාට තේරෙනවා. ඉතින් ඒක තමයි දෙකේ වෙනස. ඉසෝසෝන ගතිය තමයි කාමච්ඡන්දේ තියෙන්නේ. කාම ආශව ඔළුව හංගගෙන තමයි තියෙන්නේ. චත් ස්වාමීන් වහන්සේගේ අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී ආනාපානී ගුණ එනන් දිගු කිටි බව උණුසුම් සිසිල් බව වටහා ගත යුතු බව අංශ විසින් දේශනා කරලාදී නමුත් චිත වර්තමානයේ පුරුදු කරන විදිහදී එසේ වටහා ගැනීම පිළිබඳ ගැටලු මතුවේ. මන්දයත් උණුසුම විනිශ්චය කළ හැකි වන්නේ සිසිලටද සාපේක්ෂවයි. එනම් එම අවස්ථාවේදී මේ විනිශ්චය කිරීමට අපට හිත අතීතයේ වෙත ගෙන යාමට සිදුවේ. තවද මගේ තර්කය වන්නේ දකින්න දෙයක් හෝ ඒ වර්ණයක් පවා වර්තමාන හිතට හඳුනාගත නොහැකි බවයි. මේ කරුණාකට පැහැදිලි කර දෙන දෙන්නේ නම් මැනවි. තර්කයට නම් මට මුණ දෙන්න තේරෙන්නේ නැහැ. නමුත් මට මම දැනගන්න කැමතියි මගේ තර්කය වන්නේ කියලා කියනවා ඒ කැලලට මම වග වෙන්නේ දකින්න දෙයක් එහි වර්ණයත් වර්ණයත් පවා වර්තමාන හිතට හඳුනාගත නොහැකි බවයි මෙන්න මේ කියන එක මට විස්තර කරලා දෙනවනම් මට අල්ල ගන්න පුළුවන් මේ මොකද්ද කියන එක. දකින්න දේශායි වර්ණේ වර්තමාන හිතට හඳුනාගත නොහැකි බවයි කියලා කියනවා. ඒක මොකක් හරි මේ බඩේ biju තියාන කියන කතාවක්. ඍජු කතාවක් නෙවෙයි නිසා මම ඒකට අර්ථකථනයක් කිල්ලනවා. ඒක අපිට හොඳ මේ ධර්ම මාතෘකාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එළියපු කෙනා අපි ඉදිරියට සාකච්ඡාවට අවශ්‍ය නම් ඒකට මේ උත්තර බඳින්නයි කියලා මම ඉල්ලනවා. අතරේ සම්මාස මේ මමයි ප්‍රශ්නේ මොගලේ. මට මේ ඒ කියන්නේ දැනගන්න ඕන සංයස දැන් අර දැන් අපි පාටක් අඳුරගන්නෙත් ඒ කියන්නේ ඒක හිතට ඇවිල්ලා අපි ඒක මොකක් හරි ගලපලා නේද සන්නාත. ඔව්. ඒ කියන්නේ එතකොට අපිට ඒ කියන්නේ දකින්න දෙයක් ගැන එහෙම මේ එහෙම අදහසක් ගන්න ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ දකින්න දේ මොකක්ද කියලා අපි තීරණය කරනවා කියන්නේ සංයස ඒ කියන්නේ අපි මේකත් එක්ක මොකක් හරි කම්පයර් කරන්න ඕනේ නේද? ඒ කියන්නේ අතීතයට ගෙනියන්න ඕනේ නේද? නෑ අපි ඒකේ අනිත් පැත්තට දැම්මොත් මම දැක්කේ කහ පාටයි නිල් පාට නෙවෙයි රතු පාට නෙවෙයි කියලා හිතට ඒක කියන්න ඕනද නැත්නම් කහ පාට කියන්නේ නිල් පාට රතු පාට නෙවෙයි කියලා ඉබේම අර තමන්ගේ පරණ මතකයෙන් ගෙනහැර දක්වන දෙන තමයි දැකීමක් සද්දයක් නෙවෙයි නැත්නම් මේ දැකීමක් මේක ගඳක් නෙවෙයි කියලා අන්දකේ කහ පාටක් කියලා දැනගන්න වර්තමාන හිතට මේ අවස්ථාවේ අතීතෙන් අනාගතෙන් අඩුම කඩුව මොකුත් ඕනේ කරන්නේ නැහැ කහපාට දකින්නට දන්නා මේ දැකීමක් සද්දයක් නෙවෙයි. ඇහිීමක් නෙවෙයි. ගන්ධ රස බැලීමක් නෙවෙයි. නිල් පාටක් නෙවෙයි කියලා ඒකේ හිත යෝසුලුව ඒ කටයුත්ත කරලා දෙනවා. ඒතකොට තමයි අපිට වෙන කෙනෙකුට කියන්න පුළුවන් මගේ හිත මේලා තියෙන්නේ. දැක්මෙහි මට පේන්නේ වර්ණයක් කහපාටයි කියලා. එහෙම නැත්නම් ඒ කහපාට දකින්න වෙලාවේදී මම දකින්නවද අහනවද ගන්ධ රස බලනවද දන්නෙත් නැහැ කහද නිල්ද රතුද කියලා දන්නෙත් නැහැ කියලා කිව්වොත් මං කියන එක භවනාර සුදුසු මනසක් නෙවෙයි අවුල් මනසකට ඒකයි මට සුද්ධ කරගන්න ඕනේ. ඒක නිසා මේ අපි මේ සාකච්ඡා කරාට පස්සේ නැවත ප්‍රශ්න ඇහුවොත් කොහොමද අහන්නේ? ඒක සමහරවිට මට අහන්න තේරෙන්නේ නැහැ. කියන්නේ දැන් දකින්න දෙයක් අපි ඒක ගහක් කියලා අඳුරගන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒකේ මොකක් කියන්නේ ගහක් කියන දේ අඳුරගන්නෙත් අපි මොකක් හරි එක කම්පයා කරලානේ අපි ඒ වෙලාවේ ගහ විතරක් දැක්කනම් අපි ඒක ගහක් කියලා අඳුරගන්නේ නැවා කියන්නේ. ඒ කියන්නේ ඒක සඳහා තර්ක අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ තර්ක අවශ්‍ය නැක සතෙක් නෙවෙයි. ඒක ගහක්. මේක සද්දයක් නෙමෙයි මේක ගහක් කියලා හිත ඒක පාරටම මේ නම් කිරීම කරනවා. ඒක සඳහා තර්ක කරන්නවක්වත් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපි එතනින් තමයි වැඩේ පටන් ගන්න. අපි හිත අපිට කියන දේ අනුව තමයි මෙනෙහි කරලා ඒක තියෙන වර්ණ සටහන් තේරුම් අරගෙන ඒ කියන දේ යෝජනා කරන දේ ඉෂ්ටිර කර ගන්නවා මෙනෙහි කිරීම හරහා. ඒ මෙනෙහි කිරීම ඔය මට පේනෝ යන්නේ මට හිමං හරිනම් තර්කයක් දිගේ යන්න හදන ප්‍රත්‍යක්ෂයක් දිගේ නෙමෙයි. ප්‍රත්‍යක්ෂ දෙකියන් ගියොත් තර්කෙට ඉඩක් එන්නෙම නැහැ. මේ දකින්නකොට මේක රතු පාටයි කියලා කියන්නේ ඔක්හ පාට නෙවෙයි කියලා තර්ක කරන්න ඕනේ නැහැ. මේක දැකීමක් සද්දයක් නෙවෙයි කියලා කියන්නේ වෙනම තර්කණයක් අවශ්‍ය නැහැ. ඇත්තටම කියනවා නම් තර්කණයක් හිතේ තියෙනවා කෝඩ් එක ඩීකෝඩ් වෙලා මැෂින් එකට ගියාට පස්සේ සිද්ධ වෙනවා. ඔය ප්‍රත්‍යක්ෂ ඉස්සර කරන යනකොට ඒ අපිට වග වෙන්න ඕනකම නැහැ. මේ මේ රතු පාට දැකලා ඒ ස්නායු දිගේ ගිහිල්ලා ඒ ෆැකල්ටි එකට මෙසේජ් එක දුන්නාට පස්සේ එයා තමයි කියවන්නේ මේ දැකපු දෙයක් මේක හතරස් මේක රතුයි කියලා එතෙන් යන්නේ මේ වර්ණ සටහන් නෙවෙයි එතෙන් යන්නේ නියුරොපෙප්ටික්ස් කිමිකල් එකක් කිමිකල් එක එහෙදි කියවලා ඊට පස්සේ එයා දෙනවා ආ මේක මේකයි කියලා රූපයක්ම වලපෙන්න අපි අපි දකින්නේ ඇත්තටම හිතමවන රූප විතරයි තියෙන එක නෙවෙයි ඒක මූල ධර්මානුකූලව ඇත්තයි ප්‍රත්‍යක්ෂයේදී කවුරුත් ඕනේ නැහැ මේක රතු පාටයි කියලා කියන්නේ. මේ කහ පාට නෙවෙයි කියලා තර්ක කරලා නෙවෙයි රතු පාටට යන්නේ. ප්‍රත්‍යක්ෂදී යනවා කෙලින්ම. ඒ නිසා ඒකෙදී අර කායानुපස්සනාව විශ්සර කරන්න කියන්නේම ඕක නිසා. කායानुපස්සනාව අත ගාලා පෙන්වන්න පුළුවන්. වේදනානුපස්සනා චිත්තානුපස්සනා ගොඩාක් නාම ධර්ම ඔය මේ චින්තාමය ඥාන වලට යන කට්ටිය ගොඩාක් පැටලෙනවා. මේක එහෙම නෙවෙයි මේක ගොරෝසුයි අත ගන්න පුළුවන් හැඩයක් තියෙනවා ආකාරයක් තියෙනවා වර්ණ సంతානයක් තියෙනවා කීප පැත්තකින් බලන්න පුළුවන් මම මේ අත්දකපු ප්‍රත්‍යක්ෂ කරපු දෙයක්ද කතා කරන්නේ කියලා. එනිසා ධර්මයේ තියෙන්නේ මනෝමූලිකව. ප්‍රශ්නේ තියෙන්නේ මේ චින්තාමේ පැත්තෙන් තර්කණේ පැත්තෙන් ගිහිලා තියෙන්නේ. ඉතින් මේක තමයි භාවනා කරන එක්කනයි ෆිලොසොෆි ඉගෙන ගන්න එක්කනයි අතර වෙනස. ෆිලොසොෆි ඉගෙන ගන්න එක්කන භාවනා කරන්නේ නැතුව මේක තර්කණේ කරනවා. කිසිම තැනකට යොමු කරවන්නේ නැහැ. එනිසා කියන එහෙම තර්කණය කරන ටොංගානක දැනුමට වැඩිය හොඳයි භාවනා කරන අවුන්සයක්. භාවනා කරලා ප්‍රත්‍යක්ෂ ලැබෙන අවුන්සයක් වරින්වර ටොංගානක දැනුමට වැඩිය තර්කණයට වැඩිය මොකද ඒක නාස්තිකමයි. ඒක මන්දෝත්සහයි කරනවා. භාවනා කරනකොට කහපාර කහපාට වශයෙන් දැක්කයි කියනකොට අයියෝ. ඕකනම් භාවනාදී මට පුළුවන් නේ කියලා ධෛර්යයක් ඇති කරනවා. ඒ විදිහටමයි මේ ධර්මයේ දාලා තියෙන ඉස්සරහට. ඒ නිසා මේ <clears throat> චින්තාමේ දේවල් තිබුණට කරදරයක් කරගන්න එපා. ප්‍රත්‍යක්ෂය ඉක්මන් කරගෙන යන්න. එතකොට චින්තාමේ අනුවර්තන වෙලා එනවා අර ප්‍රත්‍යක්ෂයට. පිංගල් ස්වාමීන් වහන්සේ ආශාස් ප්‍රසවාසයේ ගොරෝසු ගතියෙන් පටන්ගෙන ක්‍රමයෙන් සිවුමිකේ ගිය පසු ඒ දිගට මෙනෙහි කළ යුතුද නැත්නම් මම මෙතන සිටිනවායයි මෙනෙහි කළ යුතු කොපමණ කාලයක් මෙනෙහි කළ යුතුද මොකෙන් හරි මෙනෙහි කෙරුවා හෝ නැතුවා හෝ මම දැන් මෙතන වේවා හෝ ඒවට සිවුම් වෙන කටයුතුට බාධා කරන්න එපා. ඒක තව තවත් සිවුම් වෙනකොට ඒ අනාකූල ප්‍රවාහයට ආකූල කරන්න එපා. කලකලොප්පම් කරන්න එපා. සියුම් බීම සඳහා කුමක් කළ යුතුද ඒක කරන්න. අමාරු විටක මෙනෙහි කරන්නත් වෙන්න තියෙනවා. සමහරට මෙනෙහි නොකර ඉන්නත් ඉඩ තියෙනවා. කොයි දෙයින් හෝ නිකන් මේ නලවන බබාට නිින්ද විවාගෙන යනවනම් නිින්ද යාගෙන යනවනම් කකුල් දෙක හොල්ලන්න ඕනද හයියෙන් නලවිලි කපි කියන්න ඕනද කියන ඉතින් අම්මා දැනගන්න. බබාට නිින්ද යනවනම් නලවිලි කපියත් එක්ක කකුල් හෙලීලා අඩු කරන්න ඕනේ. ඒක තමයි නිින්ද යන්නේ. ඒකට හයියෙන් හොල්ලන්න ගත්තොත් මේ ඉක්මනට නිින්ද යන්නේ කියලා බබාණන් කියනවා. එනිසා මේ සංසිඳ වීමේ කටයුත්ත දෙවෙනි සැරේටත් මම මතක් කරන්නේ. ඒක ආවට පස්සේ මේ චින්තාමය දේවල් ඒ භාවනාවේ මුලදී පාවිච්චි කළ යුතු මේ උපකරණ එතෙන්ද පාවිච්චි කරන්න ගිහිල්ලා මේ ඇති වෙන්න පුළුවන් ඒ අවුල කිසි කෙනෙක් වගේ කියන්නේ තමන්ම තේරුම් අර ගන්න ඕනේ මේ බුදියන කොට යන්න බුදියන්ට ඉඩ දීලා ඉන්න සංසිඳන දෙයට සංසිඳෙන්න අරින්න කිසිම උපක්‍රමයක් හෝ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ගිහිල්ලා අර සියුම් වෙන ගතියට බාධා කරන්න එපා. මොකද ඒ ගතියට බාධා කරන්න පිට මොන්නම බලවේගයකටත් බෑ. තමන්ගේ මෝඩකමට විතරයි පුළුවන්. තමන්ගේ තියෙන ඔලොමලකමට විතරයි පුළුවන්. නිසා ඔලොමලකමට කතා කරලා කියන්නේ බොබ් මේ වැඩක් බලාගනි. දැන් මේ හිත සියුම් වේගන යන. එහෙමට යන්න එකයි තියෙන්නේ. ආශාසයේ මුල සෙවීම කළ යුත්තේ ගොරෝසු ගතියෙන් පටන් ගන්න අවස්ථාවේද නැත්නම් සියුම් වේගයේ පසුද ආශාසයේ මුල සෙවීම කළ යුත්තේ ඒකම සඳහා අනුගමනය කළ යුතු පියවරවල් පැහැදිලි කර දෙන්න තිරුවන් සරණයි. ඇත්තටම යම් දවසක භාවනාදී සිවුම් වේගනෙන ගති ආවනම් මේ ඔක්කොම කොටස් ගෙවලා ඉවරයි කියලා හිතාගන්න. ඒක නිසා ආය මුලට අදින්න එපා. තමන්ට මේ යම් ආකාරයකින් ආනාපානයේ ආශ්වාස ප්‍රශ්වාසයේ මුණට මුණ දාගෙන ඉන්න පුළුවන් ගතියින් ඒක සිවුම් වෙන්න පටන් ගත්තා නම් ඒකේ අර මුල බැලිල්ල, මැද බැලිල්ල, අග බැලිල්ල ඒ අවස්ථාව පහු කරලා තියෙනවා. ආයේ ඒකට අදින්න යන්න නරකයි. එහෙම ඒ සිව් වෙන්නේ නැත්තම් පමණක් ආශස් ප්‍රසවාසෙත් එක්ක හිත ඉන්නතු පිට දුවනවා නම් පිට දේවල් පිළිබඳව එහෙම පණිනවා නම් ආශස් ප්‍රසවාසෙත් එක්ක හිත හාදකරනද යාලුකරනද ඒකට සමාහිත කරන්නයි අපි මේ මුල මැ다가 බලන්නේ. එන්න තු ස්වභාවයෙන්ම ආශස් ප්‍රසවාස සංසිඳනවා නම් හිතත් කීකරුණා ඒ වගේ දේවල් කිරීමෙන් අර තැම්පත් වෙච්ච එක අවුල් කරගන්න නැති වෙන්නේ යෝගාවචරයා කාරණාව හිතට ගන්න ඕන කමඨාන සුද්ධ කර ගන්න ඕන. ගර්ථ ස්වාමීන් වහන්සේ හුස්ම සංසිඳීමෙන් ඈත්තු භවනා මංස්කාරය ධ්‍යාන දක්වා වඩවා ගන්න කෙසේද? ඒ අත්‍යවශ්‍යද? උපේක්ෂාව සහිත හතරවෙනි ධ්‍යානයේ හැම විටම වීචුක තත්ත්වයට පසුවම හට ගනීද? 3 4 2 3 4 දන අවස්ථාවේදී ශරීර වේදනා නොදැනේද? සත්‍ය වැඩි දියුණු කිරීම සඳහා වැඩි දියුණු කිරීම ධ්‍යාන මාර්ගයේ සමග කෙසේ සැසඳේද? ඇත්තටම බොහෝ දෙනෙක් නැත්තම් 100ට සෑහෙන ප්‍රතිශතයක් ආනාපාන සංසිඳනකොට ධ්‍යාන පැත්තට ගමන් කරනවා. එහෙම ගමන් කරන කෙනාට විපස්සනා ගුරුවරු සඳහන් කරන්නේ අර ආනාපානෙ පෙනුනට සමථ පැත්තට යන කට්ටියට හැපෙන තැන අහුවෙන්නේ නැහැ. ආස්වාස් ප්‍රස්වාසයේ වෙනස අහුවෙන්නේ නැහැ. නමුත් හුස්ම ගන්න බව දන්නවා. නිසා හුස්මේ මේ මගේ හිත පිට ගිල්ලා නැහැ ආනපන තියෙනවා. ඒත් හැපෙන තැන මට හරියටම කියන්න බෑ. මේ ආස්වාස මේ ප්‍රසවාස කියලා වෙන් කරන්න බෑ. නමුත් හිත ඒතිෙද්දිත් සමාහිත භාවයට යනවනම් ඒක ධ්‍යාන පැත්තකට තමයි යන්නේ. ඉතින් එහෙමනම් මේ ආස්වාස ප්‍රසවාස සංසිඳනත් එක්කම ස්වභාවයෙන්ම මේ අරමුණ ගෙවි යෑමත් එක්කම ඒ අරමුණ වෙනුවට ඒක ප්‍රතිභාග නිමිත්තක් ඒක හරියට කියන්න හොඳ ප්‍රබල ආලෝකය අධ්‍යා රෑ බලාන දෙලක පාට ඇසෙව්වොත් ඒ කළු වෙච්ච තැන් සුදු වෙලා සුදු වෙච්ච තැන් කළු වෙලා එහි දෘෂ්ටි පැවැත්ම හිටිනවා. අන්න ඒ වගේ තමයි මේ ආනාපාන දිගේ කරගෙන යනකොට ආනාපානෙ ගෙවෙන්න ගෙවෙන්න ආනාපානෙ වෙනුවට එයා ප්‍රතිභාග නිමිත්තක් ඇති කරගන්නවා. ඇති කරලා දෙනවා. ඉතින් ඒ කියන්නේ ලකුණක් තමයි. ටික සමහරට ආලෝකයක් නැත්නම් සැහැල්ලු ගතියක් එහෙම නැත්නම් පහසුවක් තේරෙන පටන් ගන්න හරීම ආකර්ෂණ ශක්තියක් සහිතයි. එහෙම තියෙනවනම් ධ්‍යාන පැත්තට යන්න පුළුවන්. එහෙම නැතුව ධ්‍යාන පැත්තට මෙහෙවන්න හදනවා කියලා කියන්නේ අපි අපේ උපනිෂේ සම්පatti මොනවද කියලා දන්නේ නැතුව යදෝන. ඒ නිසා විශේෂයෙන්ම මේ රිට්‍රීට් එක පටන් ගන්නකොට අපි කිව්වා අපි ඒ ධ්‍යාන පැත්ත නෙවෙයි මෙහෙවීම කරන්න විපස්සනා පැත්තට. ඉතින් ඒ නිසා ධ්‍යාන වැඩෙන කෙනෙක්ගේ දැනටමත් වෙනවනම් ඒකට දැනගන්න මට තේරෙන උපමාන තමයි මම ඔය කිව්වේ ආස්වාද ප්‍රසවාස සංසිඳනවා දැනෙයි. හැබැයි මේ ආස්වාස මේ ප්‍රසවාස කියලා කලෙලියක් නැහැ. හැපෙන තැන වැටෙන්නේ නැහැ. එහෙම සංසිඳීගෙන යනකොට ස්වභාවයෙන්ම මේ ධ්‍යාන ලක්ෂණ ටික ටික ටික ටික මතුවෙන්න පටන් ගන්නවා. ඒවා ඒ ආනාපානෙ හිත හැලෙනකොට අර ප්‍රතිභාග නිමිත්තට හිත වැටෙන ගතිය තමයි ආනාපානේ චිත්නම් නික්කමති උපේක්ඛා සංඨාති කියලා කියලා තියෙනවා ආනපන හැලෙන්නේ උපේක්ෂාට හිත වැටලා තමයි. ඉතින් ඊට පස්සේ තමයි අපි ඒක මේ සුද්ධ පවිත්‍ර කළ දැනගන්නේ ධානයක්ද කියන එක. නමුත් මේ වැඩමුළුවේදී අපි මේ පැත්ත විශේෂණය කරන්න යන්නේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ සතිය දියුණු කරන්න දියුණු කරලා සතිය තමයි සමත විපස්සනා දෙකටම මුල් වෙන්නේ. එන හැටියට වැලයන් හැටියට මැස ගන්න ක්‍රමයක් තමයි මේ රිට්‍රීට් එකේදී කරන්නේ. ධ්‍යාන වලට මෙහෙවීමක් කරන්නෙත් නැහැ. විපස්සනාට මෙහෙවීමක් කරන්නෙත් නැහැ. සතිය වඩලා හිතට යන්න අරිනවා. එතකොට එයා යනවා තමන්ට ආවේනික පාර දිගේ. ඒ නිසා මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම ඉදිරියට සාකච්ඡා කිරීම පොදු සියලු දෙනාගේම සුභ සිද්ධිය සඳහා වෙන්නේ නැති නිසා මෙතනින් මම මේ ප්‍රශ්නේ නතර කරනවා. කරු ස්වාමීන් වහන්සේ යම් පුද්ගලික මාර්ගඵලයක් ලැබූ පසු පෘථග්ජන කාලයේ තිබුණාටත් වැඩියෙන් මානෙ ද්වේෂ වෙනි කෙලෙස් ඉස්මතු වීම සිදුවිය හැකිද? එසේ නොමැති නම් ඔවුන්ගේ සංවේදීතාවය වැඩිවීමෙන් ඒවා වඩාත් ප්‍රකට වීමක් සිදුවේද? තෙරුවන් සරණයි. ඇත්තටම මානෙ ද්වේෂ වැඩිවීමක් නෙවෙයි වෙන්නේ. ඉස්සර තමන් හරි බොහොම නිවිච්ච නිහතමානී කෙනෙක් කියලා හිතියට තමන් තුළ තියෙන කෙලෙස් තේරෙන්න පටන් ගන්නවා. ඒක හැම වෙලාවෙම එළියට ගිහිල්ලා විචක්‍රමණය කරලා අනුන්ට කරදර කරන්න ඕනේ නැහැ. තමන්න තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ තේරෙනකොටම ඒ දැකීම පමණින් එව්වට නපුරු පැත්තට ය아가න්න බැරි වෙනවා. එතකොට ඒවා හැමම සංසිඳන ගතියකට එනවා. ඒ නිසා සංවිධිතාවය වැඩි වුණාට ඒක අවාසිදායක විදියට නෙමෙයි වැඩෙන්නේ. එනවත් එක්කම නිකන් ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දෙනවා අසවල්ස් ධනසක් කටයුතු කෙනෙක් ඉන්නවයි කියලා. එයා දැනගත්ත ගමන් අහුවෙලයි කියලා ආරක්ෂක අමාත්‍යාංශයට අහුවෙලයි කියලා සක්කට දුබුදුලේ කදාකත් කැපිපෙන්න යන ඔලමුලව කරන්න පැනලා නේ. ඒක නිසා දන්නවනම් කෙලස් මේකයි තියෙන්නේ කියලා කෙලස් වල තියෙන ඔලමුල ගැටි අඩු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා සංසිඳන පසු සමමතු පිටට දැනෙන නොයෙකුත් අරමුණු සහිත අත්දැකීම් ධාතුමනසිකාරයේද පීති සම්බොච්චංගේ යන වෙන වෙනම හඳුනා ගන්න කෙසේද? අවස්ථා දෙකේ හරියට ඇති වෙන ආවේනික ලක්ෂණ වෙන වෙනම පහදා දෙන්න. එහෙම ඇත්තටම කියන්න අමාරුයි. නමුත් මේ දෙකම හොඳ එකක් නිසා හොඳ දෙකක් නිසා ධිකයටම යන්න අරින්ද යනකොට Tamanට මේ හම්බෙච්ච වාසිය මේ ගුණාගේ අන් තියනවද නැද්ද කමන්නේ නිකන් හම්බෙච්ච ගුණානේ අරගෙන යන්නේ එකයි තියෙන්නේ ඒකට ඉස්සරහට යනකොට ওই ප්‍රශ්න වලට උත්තරත් හම්බේ නමුත් කාටවත් මේ හරියට මෙහිමයි කියලා කියන්න බෑ ඒ තරම චෛසික ධර්මනේ කිව්ව ගමන් අහුවෙනවා ඒක නිසා ඒවට නැවත නැවත එන්න ඇරලා ඒ ඒ වෙලාවේ බලන්න පුළුවන් නමුත් හරියටම මේක මේකයි මේක මේකයි කියලා වෙන් කරන්න හදවුවට මේ චෛසික ධර්මයේම කොටු කරන්න හරි අමාරුයි. ආනාපානයේ තුනීමෙන් පසු දැනෙන සියුම් ආශ්වාසයේ අග සහ ප්‍රශ්වාසයේ මුල බලාගෙන සිටීමේදී හිතේ පේශි තදවීමක් දැනේ. එවිට පේශි තදවීමට හිත යොමුකොට නැවත සියුම් ආනාපාන දැනුමට ආශ්වාසයේ අග සහ ප්‍රශ්වාසයේ මුල බැලීම කිරීම සුදුසුද? කර්ණා පාදා පහතාන දෙන කාරණික ඉල්ලමි. ඇත්තටම මම මතක් කරුවේ ආස්වාසියේ මුල සහ ප්‍රස්වාසයේ අග කියන එක. දැන් මේකේ ලියලා තියෙන ආස්වාසියේ අග සහ ප්‍රස්වාසයේ මුල කියලා. මේක අහුවෙන්නේ නැති එකක්. ආස්වාසිය අග කියන එක පාට කඩා නැගින එක ප්‍රස්වාසයේ මුල කියන එක පාට නගින එකක් ඒක අමාරුයි. ඒ නිසා ප්‍රස්වාසයේ අගත් ආස්වාසියේ මුලත් සාමාන්‍ය සම්මුති හැටියට අල්ලන්න ලේසියි. ඒක නිසා අර මේ ටැප් එකක් හරි මම කරන පොට තද වෙච්ච එක පොට පිට පොට ගියාට පස්සේ කැරකුවොත් වෙන්නේ මොකද්ද? දිගටම කැපෙනවා. අපව ගලවලා හරියට පොට තියලා තද කිරුවොත් හරියනවා නැත්නම් ඒ ටැප් එකේ වැඩක් නැහැ. ඒ නිසා මේ පිට පොට ගිහිල්ලා තියෙන්නේ ඒ නිසා අපව ගලවන්න. ගලලා හරියස හරියස බලලා පොටට වැටෙනකන් ඉඳලා දාගත්තාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා යම් තැනක Tamange යම් තැනක අතපයේ හෝ කොයි තැනකෝ මාස් පිඩුවත් අද වෙනවනම් හොඳට මතක තියාගන්න භාවනා වරද්දලා. භාවනා කියලා කියන්නේ එන්න එන්න මේක සැහැල්ලු වෙන එක. ඉතින් ඉඳ ගන්නකොටම සැහැල්ලු කරලා ඒ සැහැල්ලු ගතිය කොතනකින් හරි තදබදයක් වඩපත් වුණා නම් ඉතින් පැහැදිලිව මතක තියාගන්න භාවනා මිරිකලා අල්ලන්න ගිහිල්ලා ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න ගිහිල්ලා මේක අවුල් කරගෙන. ඒක නිසා මේකේ තියෙන්නේ එන්න එන්න එන්න සැහැල්ලුවෙන් සැහැල්ලුවට යamak. ඒ නිසා පුංචි තොරතුරු වනට කියනකොට අර සියුම් දැලිපියක් රිලෙව් අතර දුන්නා වගේ කපා ගන්න සමාන. උණ්ඩ දෙන්න හොඳ නැහැ දැලිපිය. උණ්ඩ දෙන්න හොඳ ගොරෝසු ඒවා ඒතර කපා ගන්න නැහැ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ඔක්කොම කපා ගන්න. නමුත් සමහරුන්ට මේ පුංචි කරුණු කිව්වහම ඒක හරියට පාවිච්චි කරන්න බැරි වෙච්චාම වෙනද කරන කිය භාවනාවක් කරන්න බෑ. ඒ නිසා පොදු කාරණාවක් තියෙනවා. කොතනකරි මස් පිළිතත වෙනවා ඒ තමයි ටෙන්ෂන් කියලා කියන්නේ. අසහනය කියලා කියන්නේ. එහෙනම් ඉතින් ඒ කියන්නේ සම්පූර්ණ පැටලිලා. ආපහු මුලට එන්න ඇවිල්ලි වෙලා ඒ මේ සැහැල්ලු ගතිය ආපහු ඇති කරලා දීලා ඉදිරියට යන්න. එතකොට සාමාන්‍ය ආනාපාන බැලුවත් ඇති අර විදිහට ආශ්වාසයේ මුල සහ ප්‍රශ්වාසයේ අග බලන තරමට සියුම් කරන්න සුසර කරන්න යන්න තාම හිත භාවනාව මෝරලා නැති බබයි මේ කියනකොට තේරෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සංඛාර උපේක්ඛාව විස්තර කර දෙනමින් කර්ණාන් ඉල්ලමේ හුස්ම සංසිඳී චේතන නමතුව කෙලස් නමතුව සිටීමට පසුව ඇතිවෙන හිතවිලි උපේක්ෂාවෙන් බැලීමෙන් සංඛාර උපේක්ෂාව දිනු කළ හැකිදයි කර්ණාවෙන් සඳහන් කරන මෙන් ඉල්ලමි. ඇත්තටම මේ විදිහට මොකක් හරි චේතනාවක් තියෙන තාක්කල් සංඛාර උපේක්ඛාවට යන්නේ. සංඛාර කියලා කියන්නේ චේතනා සංඛාර උපේක්ඛාව කියලා කියන්නේ ඒ චේතනා සියල්ල කරේ උපේක්ෂාවන්ත වෙන්න ඕන. හිත කොච්චරක්වත් සැලසුම් හදනවා. හිත කොච්චරක්වත් චේතනා කියනවා. එයාගේ වැඩේම ඒක නැත්තම් මේක මේක නැත්තයි කියුවා දිහා නෑ වුණා වගේ නොදැක්කා වගේ හිටියොත් ඒ සංකාරූපිකාවේ වචනාර්ථය සිද්ධ වේ. නමුත් එහෙම නෙමෙයි සංකාරූපිකාවිට වැඩිය භාවනාවෙන් අත්දකින්න දෙන දෙයක්. කෙසේ නමුත් සංකාරූපිකාව ඇති වේවා කියලා චේතනාව සංකාරූපිකාව නෙමෙයි. ඒක නිකන් අබ්බැහියට යන එකක්. ගැම්මට යන එකක් කරගෙන කරගෙන යනකොට එතෙන්ට යනවා. එහෙම නැතු ඒකට මෙහෙවන්න ගියොත් එතකොට සංස්කාර පිළිබඳ උපේක්ෂාවක් නෙමෙයි තියෙන සංස්කාර පිළිබඳ අපේක්ෂාවක්. ඒ දෙක ගොඩක් වෙනස්. ඒ නිසා සංකාරුපිකාව විස්තර කරලා දෙනවට වැඩිය අපිට හොඳම දේ තමයි ආනාපාන හොඳට සංසිඳිලා ඒකට හිත යන්න අරින එක. මොකද මේ මේක විස්තර කරපුවාම ඒකට ප්‍රාර්ථනා කරලා බෝධි පූජා තියන්න පටන් ගන්නවා. ඒකල කියයි අනේ මට සංකාර උපේක්ඛාව ලැබේවා කියලා වතුර කල හතක් බෝධිඥාන්සයට වක් කරන්න ඉඩ තියෙනවා. අපි කට්ටිය හිතන්නේ එහෙම කරපුවාම ඒව ලැබෙයි කියලා. නමුත් එහෙම එකක් මේකේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කරගෙන යන විට සංස්කාර සංසිදී හිත පැහැදිලි ආකාශය වගේ තලයක හිත රඳා පවතී. ටික වේලාවක් ඉන්න විට ශාන්ත සුවයක් දැනේ. ඊට පස්සේ නොදැනුවත්වම ආනාපාන සතියට වැඩි මේ විස්තර කර දෙන්නේ. එතකොට කරන්න තියෙනවා නැවත දැන් ආනාපානෙට දැන් පරියන්කයට වාඩි වෙච්ච කෙනෙක් වගේ එහෙම නැත්නම් ඒ කියනවා මේ ආධිකම්මික යෝගාවචරකගේ අලුතෙන් පටන් ගන්න. එතකොට ඒකත් ආයෙ ටික වෙලාවකින් සංසිඳනවා. ආයෙ ටික වෙලා ගිහලා ආයෙ අවිස්සෙනවා. එහෙම එක පරියන්කයකදී ඒ ඇති වෙන ඒ සංසිඳිච්ච ස්වરૂපය ඒ හිත ඒකට කියන්නේ පස්සම්බනේ කියලා සංසිඳීම නැවත නැවත එන්න ආරින්. ඒකවල Tamanට ලොකු ඒකට කියන්නේ වශී භාවයක් එන්න පටන් ගන්නවා. සිද්ධි වෙන්න පටන් ගන්නවා. පළවෙනි එක බොහෝම විස්තරයි. බොහොම පිවිතුරුයි. බොහොම විසිතුරුයි. දෙවෙනි තුන්වෙනි ඒ ශාන්ත භාවයේ එච්චරම පිවිතුරු නෑ. නමුත් ඒකේ ලොකු මුංගරච්ච ගතියක් කරන් දෙනවා. අරමුණ ආවන අරමුණ සංසිඳුන. සංසිඳුන නම් සංසිඳිච්චකේ පුළුවන් තරම් ඉන්න යන්න. ඒ වගේ එකක් ආවට මදි තුන් හතරක් කරන්න ඕනේ එක පරියන්කයකට. ඊයේ භාවනා කරනකොට මට වැටුනේ සිටිවිලි එන බවය. නමුත් ඒ තෝරා ගැනීමට නොහැකි පරිදි එම බලා එම වෙලාවේදී භාවනාට හිත ගොස් ඇත. නමුත් ඒ තෝරා ගැනීමට නොහැකි පරිදි එම වේලාවේදී භාවනාට හිත ගොස් ඇත. තහම්බෙන් මෙන් මේ ඊයේ රාත්‍රී භාවනාවේ දැන්නේ. එම සිටිවිලි මතකද නැත. ගොඩක් ඊපසු ඒවා නොවන බව මතකය. ගොඩක් ගියපසු ඒවා නොවන බව මතකය. ඒ නැතිකේ කරගෙන අද සිට අද උදේ සිට භාවනා කිරීමට හැකිය. නමුත් යටියන්තොටදී නම් භාවනා ඊතා උසස් ලෙස කිරීමට හැකිය. දැන් භාවනා කරන විට නොඑක් පරිසරහා ගෙවල් පෙනේ. එයද නැති කල යුතුයි නේද? ඔබ වහන්සේ නිදුක් පිටවා. ඉතින් ඔක්කොම මේ මනසෙන් ඇති කරන දේවල් ඉතින් ඒ නිසා ඒවට අයිතිවාසිකම් නොකිය. බලා හිටීමෙන් යමක් මතුවෙනවා නැක නැති වෙනවා. ඒ නිසා තමයි ඒ නැතිවීමේ අවස්ථාවට නැති වෙන පැත්ත බලන්න පටන් අරගත්තාම ඒකේ තියෙන ප්‍රධානම රහස තමයි ඒකට හැප්පෙන්න යන්නේ නැති. ඒක ප්‍රතික්‍රියා නොකර ඉන්නකොට ඇතිවෙච්ච ස්වරූපෙම නැති වෙනවා. ඒ නිසා ඒවද මේ තීරුම් අරන් තියෙන ක්‍රමේ හරි මතුවෙන එක හොඳයි මතුණාට ඒක ගැන විනිශ්චය කරන්න නැතුව එහෙම ගෙවිලා යන ක්‍රමේ තමයි හැමදාම හැම වෙලාවෙම හරියන්නේ නමුත් ඒක තමයි අපේ ප්‍රතිපත්තිය වෙන්න ඇති වෙන එක කෙලස් වල හැටි. ඒක කෙලස ගන්න නැතුව මනස පවත්තන එක තමයි යෝගාවචරය කරන්නේ. ක්ලේශකාම ගැන තා පැහැදිලි කිරීමක් උදාහරණ සහිතව පැහැදිලි කර දෙනු මැනවි. චුතිසිත මේ බබේදී ඉවත් වූ පසු එනම් චුතිසිතේ අවසාන චිත්තක්ෂණයෙන් පසු ඇති වෙන ප්‍රතිසන්දි චිත්තක්ෂණයේ මව කුසක් තෝරාගෙන මව කුසකට ඇතුල් වන්නේ කුමන ක්‍රමයකද? කරුණාකර පැහැදිලි කර දෙනු මැනවි. විභව තණ්හා භව තණ්හා පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කර දෙන්න මැනවි. ඉතින් ඒකෙදී අපි බලමු ධර්ම දේශනාවේදී මේක පිළිබඳ ඉදිරියට යන්න. නමුත් මේ චුතිසිත ඊගාම කුසට යන්නේක තමයි ආස්ප්‍රස්වාසය ගෙවම් කරලා ආස්වාසය ඇති වෙන හැටි බලන්න. එතකොට මව් කුසක් නම් හම්බ වෙන්නේ ආස්වාසයක් හම්බ වෙන්නේ. ඒකට රිංග ගන්න හැටි බලාගත්තාම හරි. ආස්වාසය ඉවර කළ ප්‍රස්වාසයට රිංග ගන්න හැටි. දැන් ආස්වාසය ප්‍රස්වාස කර කර ඉනකොට සද්දයක් එනකොට ඒකට රිංග ගන්න හැටි. වේදනාවට රිංග ගන්න හැටි. හිතවිල්ලකට රිංග ගන්න. ඒකට කියන්නේ අබිනිවේෂය තමයි. මේකෙදි කියන්නේ ඒ ඒකට බැස ගන්නවා කියලා. ඉතින් ඒක පුංචිට දැක්කනම් මේ අවසානයේදී වෙන එක අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන ඒ ණය විපස්සනාවෙන් අල්ලගත්තා. ඒ නිසා හැම ප්‍රසවාසයක් ගෙවිලා ආය ආශාසයේ läග ගන්න හැටි ආශාස ප්‍රසවාස දෙකම ගෙවුනත් හිතවිල්ලක් එනකොට ඒකේ läග ගන්න හැටි වේදනාවක් එනකොට ලක් ගන්න හැටි, ශබ්දයක් ඇහෙනකොට ලක් ගන්න හැටි හොඳට බලන්න. ඒකම තමයි මේ විස්තර කරන්නේ. ඒක තමයි මේ ශුද්ධ අවස්ථාව. ඉති ඕක මහා ලොකුවට අර මේ මරණ චිත්තක්ෂණයට දාගත්තට පස්සේ හැමදාම ප්‍රශ්න අහනවා, හැමදාම උත්තර දෙනවා. නමුත් කවදාකවත් ඉවරයි. ඕනම ධර්ම සාකච්ඡාවක් තියුණොත් ওই ප්‍රශ්නේ ඇහුවේ නැත්නම් මහා පාළුයි වගේ. එක ඕක. දෙක මේ පින් කරපුවාම තමන්ගේ ඥාතින්ට යනවා. තුන මස්මැලු කාපම පෞසිද්ධ වෙනවා. වගේ චතුරාර්ය සත්‍යයේ ප්‍රශ්න හතරක් තියෙනවා අනිවාර්යයෙන්ම ධර්ම සාකච්ඡාවට අවශ්‍යමයි නැත්නම් නිකන් ධර්ම සාකච්ඡාව පාළුවා. හැමදාමත් ගුරුතුරු උත්තර දෙනවා. කවදාකවත් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. දිගට යනවා. මතක තියාගන්න මේ භාවනා වැඩපිළිවෙලදී අපි ඔයගේ විසඳන්න බැරි කෙලවර කරන්න බැරි ප්‍රශ්න ගන්නෙත් නෑ. ඒක මේ හිත නිකන් මේ බුලත් ටිකක් කනවා, චුංගම් එකක් කපනවා, බීඩියක් බොනවා වගේ වැඩක්. ඒක හොඳ දේවල් නෙමෙයි. ඒ විසඳ ගන්න බැරි දේවල් අල්ල වීසි කරන්න. මේ ආනපාන හොඳට අල්ලන්න පුළුවන්. ඒක දිගේ යන්නේ එතකොට මේ ප්‍රශ්නට උත්තරත් හම්බ වෙනවා. එහෙම නැතුව මේවා විසඳන්න ගියොත් කවදාකවත් කරන්නේ. ඒ නිසා ප්‍රශ්න අහන්නට විශාල ශක්තියක් ලැබෙනවා. මම ළඟ ප්‍රශ්න තියෙනවා කාටවත් උත්තර දෙන්න බෑ. ඔන්න වැඩි. ඉතින් හැමදාම කො උස්සගෙන ඇවිද ඇවිද ඇවිද ඇවිද යනවා. මේ මේ කවුද මම මතක නැහැ දවසට හිටිය ඒ ප්‍රසිද්ධ බුදුරජාණන්සේගේ ශ්‍රාවිකාවක් හිටියා. එයාත් වාදයක් හදාගෙන නගරයට ඇතුළේ දොර ගාව වැලි ගොඩක් ගොඩ ගහලා කොලාත්තක් හිටවල යනවලු. කියපම් මම අහවලා ඇතුළේ ඉන්නවයි කියලා වාදෙට කැමතියි කියලා. කවුරු හරි කොලාත්ත බිම දැම්මොත් එයා එනවලු වාදෙට. ඉතින් මෙයා දිගටම වැඩි කාටවත් උත්තර දෙන්න බැරි වාද ක්‍රමයක් හදාගෙන ඇවිද ඇවිද ඇවිද ඇවිද ඒ වාදයට එක්ක ඒ වාදෙන් ජය ගැනීමෙන් තමයි සතුට ලබන්නේ. නමුත් අන්තිමට ගිහිල්ලා අර කේල් ගහට කොට කොට ගිය කොට කොට ගිය කොට්ටුර කේල් ගහට කොටපු වගේ සරුවචනාංශයට වාදෙට ගිය දවසේ ඉවරයි. එදා ඉතින් රහත්ල තමයි නතර වෙන්නේ. මට නම් හැබැයි එච්චරම හැකියාවක් නැහැ ඒක. මම ළඟට ආවට පමණට කියලා දීලා රහත් කරන්න පුළුවන් හැකියාව තාම නැහැ. ඒක හොඳයි කියලාත් මට හිතෙනවා. නැත්තම් මේකේ ප්‍රශ්න අහන්න නංගින් පිරෙයි. ඒ නිසා අපි යමු මේ ප්‍රායෝගික පැත්තේ. ඔය චුත්ත සිතයි, පටිසන්ධි සිතයි මට ඒක කියවනකොටම ඇතුලෙන් හිනාවක් එනවා මොන්න ඔය කතවන් දන්නේ. මේ ප්‍රශ්නේ කියවනකොටම ඇතුලෙන් hina වෙනවා මේ මිනිස්සු මේ ප්‍රායෝගික භාවනාවට ඇවිල්ලා මොනවද කල්පනා කරන්නේ. කවදාකවත් විශ්නන් බැරි ප්‍රශ්න ඇදගෙන ඇවිල්ලා මේ 40 50කගේ වෙලාවත් නාස්ති කරනවා කියන්න බෑ. මොකද මේක පරිබාහිර දෙයක් නෙවෙයි. මොකද කෙලවරක් කරන්න බෑ. කෙලවරක් කරන්න පුළුවන් ආනාපානේ බාධා කරන මේ ප්‍රශ්න නිසා. ඒ නිසා කළ හැක්ක කරන්න. එතකොට ඕක හම්බෙයි උත්තරේ. ඔබ වහන්සේගේ දෙපාරමෙන්ද අවසර පතමි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මා භාවනාමය කමඨාන උපදෙස් ගැනීමේදී මා නිවන සාක්ෂාත් කර ඇති බවත් එමේ ස්ථානයේ ස්ථිර බවත් මා අවබෝධ කර ඇති එම කරුණු ඒ ආකාරයෙන් තවදුරටත් පවත්වාගෙන යන ලෙසත් ඔබ වහන්සේ පවසන තේක. නමුත් එම தත්ත්වයේ විස්තරාත්මකව අවබෝධ කර ගැනීමට ඉතාමත් අවශ්‍යයි මට හැඟේ. 1 ඔබ වහන්සේ ප්‍රකාශ කළාදී මා පත්‍ය ඇති නිවන යනු කුමක්දයි විස්තර කර දෙන මෙන් ඉල්ලා සිටිමි. සුත්තමේ ඥානයේ මගින් මගින් මා හදාර ඇති අන්දමට යම් කෙනෙක් මාර්ගපත හතර පිළිවෙලින් තමා තුළින් ප්‍රායෝගිකව අධ්‍යක් අවබෝධ කරගන්න අවස්ථාවලදී සෝහාන් ඵලයේදී නිවනටපත් වේ. ඒ අරීම සකදාගාමී අවස්ථාවේදී අනාගාමී අවස්ථාවේදී අරියත් අවස්ථාවේදීද සතරාකාරයෙන් නිවනටපත් වේ. ඔබ වහන්සේ ප්‍රකාශ කළ මා අවබෝධ කළ නිවන සදාකාලික නිවනක් වශයෙන් ඔබ වහන්සේ ප්‍රකාශ කළේ කුමන අවස්ථාවකදයි මට අවබෝධ කර දෙනෙමින් මා ගෞරවයෙන් ඉලා සිටිමි. දෙක ඒ දෙක එම නිවන සෝහාන් භාවේ නම් මා දකිනෙහි සහසවෙනි තැන සිටින බව. සෝහාන් ඵල සමාපත්තියේද නැත්නම් සෝහාන් මේ ලියලා තියෙන සෝහාන් කියලා ඒ කියන්නේ ඇත්තම මේ වචන හැදෙන්න ඕනේ. ඵලසිතද 3A හිස් අහසවැනි තැනට මා පත් වුණට විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් මාට අවබෝධ වෙයි. උදාහරණ උදේ 10ට ඇති ඊතා සෞම්‍ය තත්ත්වයේ හිස් අහස මාසිට අහසක මා සිටනා බව එවිට ඊතා පැහැදිලි කිරිසුදු පිරිසිදු හිස් බවකටපත් වේ. තවත් විටක සවස 4:30ට පමණ ඇති සූර්ය රශ්මිය සියුම් යාන්තම නැති හිස් අහසක් වැනි තැනකටපත් වේ. මේ අතර මේ ආකාර දෙකින්ම විටක මා වසාගන්නේ එවිට කයත් සිතක් දෙකම නැති වී නිරුද්ධ වී ගොස් ඇති බව අවබෝධ වේ මා හිස් බවක් රැඳී සිටි. ඉතින් මේක විස්තර කරලා දෙනකොට මේකට උනන්දු කරවීම සඳහා කියන ඕක නිවන වගේම බාරගන්න ඕක බෝ කරන්න කියලා දිනු කරන්න කියලා. ඉතින් ඊට පස්සේ අහනවා මේක සෝවාන් වලින් හම්බෙන්නේ මොනද? සකදාගාම වලින් හම්බෙන්නේ මොනද? අනාගාමයකද? අර ගෙදරට යනකොට සාති කිල්ලනවා මගේ. මම මේ පෙන්වන්නලා දන්නේ මෙතන කෙලස් නැති ස්වභාවය. මෙතන ස්පර්ශ නැහැ. මේ චේතනා නැහැ. මෙතන යන්න පුළුවන් බව තියෙනවා. ඒකට ගිහිල්ලා ඒකේ බුද්ධිය සින්න වෙච්ච දවසට එතන මේක තමයි මගේ හැබෑ தત્ත්වය කියලා ඒකෙම හිතගත කරන්න වශීභාවය දිනු කරනකොට තමයි ඒකට Tamanට අයිතිවාසිකම ලැබෙන්නේ. දැන්ට පේන්න තියෙනවා ඒකට පින තියෙන බව. ඉතින් ඒකට උනන්දු කරමින් පිංච කියනවා අටුවාචාර්ය වහන්සේලා ඒකට කියන්නේ තදංග නිබ්බුති කියලා. එතන එතන ලැබෙන නිවන. හැබැයි සහතික නැහැ. තාටිකින් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා යෝගාචරයට පස්සේ තමන්ගේ වචනයත් ක්‍රියාවත් ජීවන රටාවත් සම්පූර්ණ සලකා බලන්න ඕනේ මේක බොහෝ කල්පවතින මම මොන වගේ වචන කතා කරන්න ඕනද? මම මොන වගේ ක්‍රියා කරන්න ඕනද? මම මොන ජීවන රටාව කරන්න ඕනද? ඉතින් ඒ ඇතිවෙච්ච ඒ පිරිසිදුකම නිකන් හාව හඳ දැක්කා වගේ අකුණු විදුලි එළියකට පාර දැක්කා වගේ පේනවා. නොපෙන්න කෙනාට වැඩිය මෙයාට ලේසි එකට යන්න ඒ නිසා කියනවා මේක නිවන වගේ සලකනද සලකලා තමන්ගේ ඊතුරු ආධ්‍යාත්මික බාහිර දේවල් නැවත සලකා බලලා මේ විවේකයට නැවත නැවත යන්න මේ විවේකයේ තමන්ගේ හැබෑ නිවහන බව තේරුම් ගන්න කටයුතු කළොත් ඒකෙන් තමන්ට අනුග්‍රහය ලැබෙනවා. ඒකෙන් තමන්ට ආශිර්වාදය ලැබෙනවා. නමුත් ඒ වරින් වර ඇවිල්ලා යන එකෙන් ඒ නම් මනම් කියන තරම් තත්වයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒක වුණත් බොහොම කලාතුරකින් කෙනෙකුට අත්දැක ගන්න පුළුවන් වෙන්නේ. හැමදේම නම් වගේ අත්දකින්න හොඟ දෙනෙක් ඒක බයයි. හොඟ දෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. නමුත් කලාතුරකින් කෙනෙක් ඒක මේක අමුත්තක් මේක හොඳයි කියලා තේරුම් ගන්නවා. ඒක අවබෝධ කිරීම නිරෝධ සත්‍යය නම් ඊට පස්සේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ ඊට ගැළපෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඔක්කොම හදන්න. හැදුවට පස්සේ තමයි ඒකේ සාක්ෂාත්කරණය හම්බ වෙන්නේ. මේක නිකන් මේ දේවල් නිරුද්ධ වීම හොඳයි. හිස්තන හොඳයි කියන එක තේරෙනවා. නමුත් ඒක මේ වශී කරගෙන නැහැ තාම. සිද්ධි කරගෙන නැහැ. ඒක බුද්ධියට සින්න කරගෙන නැහැ. ඒ නිසා මේ වගේ ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා දල වශයෙන් තේරුම් අරගන්න මේ ඇති වෙලා තියෙන මේ අන්තිමට ඔය තමන්ම විස්තර කරන తত্ত্বය දිවේල ගන්න පුළුවන් විදියට නැත්නම් දවසකට 3-4 වතාවක් නැත්නම් දවස පුරාම එහෙම නැත්නම් නිතිපතා ගන්න පුළුවන් විදිහට පරිසර කරුණු සලකලා දෙන්න ඕනේ. ඒකට අනුග්‍රහ කරන්න කියන එකයි කියන්නේ. එහෙම නැත්නම් මම තාම කාටවත් එහෙම සාතිකයක් දීලා නැහැ. නොදෙන්න වග බලාගෙනක් තියනවා. ඒ නිසා මගේ ඇඟේ එල්ලන්න හැදුවට මම එල්ලෙන්නේ නැහැ. කවුරු කිව්වත් මගේ එහෙම අරකයි මේකයි කියලා දීමක් නැත්තේ නෑ මොකද මට මාව ෂුවර් නෑ මොකද වෙන්නේ කියලා මාත් ඒක නිතරම මේ භාවනා කර කර බලන්නේ මේ ගත ගමන් කරන ජීවිතයේදී මේ වගේ විවේකයට යන්න පුළුවන්. එහෙනම් මට යටක තියෙනවා මේක තියෙනවා කියපු ගමන් ඌව රකින්න ගියාට පස්සේ මේ තියෙන සරල බහල් මොකක්වත් නැති වෙනවා. මේ අපි නිහතමානීව ඒ අපිට ධර්මයෙන් දක්වපු අනුග්‍රහයට ගරුගාම්භීර අනුග්‍රහයක් දක්වමු. ලාමක විදියට මනින්න කිරන්න යන්න එපා. මනින්න කිරන්න යෑමෙන් තමයි මාන්නයට අහු වෙනවා. මේ මේ කතා කරලා තියෙන්නේ මාන්නේ කියන සියුම් චෛතසිකයකින් ඒක රහත් මාර්ගෙන් තමයි ආයේ. ඒ නිසා දේවල් මැනීමක් අවශ්‍ය නැහැ. තිබුණට විවේකයක් දැනෙනවනම් තිබුණට කෙලෙස් අඩු ගතියක් දැනෙනවනම් ඒක බහුලීගත කරන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ යමක ගිහිගේ හැර පැවිදි වීමට පත්තු විටේ සාර්ථක වේදයි පැවිදි වීමට පෙර දැනගත හැකි පෙර ලකුණු තිබේද? ගිහිගේ ජොලියේ ඉන්න මනුස්සයා පැවිදිච්චාම ජොලියේ ඉන්නවා. ගිහිගේ බරක් කරගත්ත යාකාට කවදාක පැවිද්ද හම්බ වෙන්නේ නැහැ. ඒ කරන්නේ බලාපොරොත්තු වෙන්න එපා. පැවිද්ද කියන්නේ තට්ටේ ගෑමක් විතරයි. සිවුරක් දැමීමක් විතරයි. කඳ පැවිදි කරාට හිත පැවිදි වෙන්නේ නැහැ. නිසා ඔය තියෙන ජංජාලි ඔක්කොම ඇස්සේ එන්නේ එන්නේ පහසුවක් තේරෙනවා නම් එන්නේ එන්නේ වැඩ අවුල් කරගන්න තත්ත්වයක් තියෙනවනම් පැවිදුණයි කියලා වෙනසක් නැහැ. මට හොඳට මතකයි මම ගිලන්හලේ ඉඳද්දි මම එන්නේ වැඩක් අර ස්වාමීන් වහන්සේ නමද්ද කොහෙද නාවනවා. ඊළඳට කැයිලකෝ අනේ මේමයි ස්වාමීන් වහන්සේ මේ මම හෝටල් තුනක් කරපු කෙනෙක් පුදුම සාර්ථකත්වයක් තිබුණා. අනේ ස්වාමීන් වහන්සේ තේරම බංකොලොත් වුණා මට කලකිරුණා මට පැවිදෙන්න ඕනේ. මම ස්වාමීන් වහන්සේ උදේ ගංකම් බොස් හෝටල් තුනම හරියට නැවත කරලා හරිය දවසේ මෙහෙවරෙන් පැවිදි කරන්නම් හෝටලයක්වත් කරන්න බැරි එකට මහානකම කොහොම කරන්නද යකෝ කියලා. නිකම් පාරායනිතල හෝටලයක්වත් කරන්න බැරි එකට මොන මහානකමක්ද? මේක ඊට වැඩිය මම බරපතල වැඩක්. ඒසම මතක තියාගන්න තමන් කරා පැමිණෙන අභියෝගයට මුහුණ දෙන්න බැරි මිනිස්සයාට කොහෙ ගියත් බෑ. ඒගොල්ලෝ හිතනවා නම් මේ පැවිදි වුණාට පස්සේ ඔක්කොම හම්බ වෙයි කියලා. අහන්න පැවිදිච්ච කෙනෙක් ගේ මොනවද හම්බ වෙන්නේ කියලා. වෙනද නොතිබිච්ච ප්‍රශ්න ටිකක් හම්බ වෙනවා. ඒ නිසා ඒකෙම මොකොත් වෙන්නේ. හැබැයි හම්බ වෙන ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඕනේ. ප්‍රශ්නයක් එන්නේ මට පාඩමක් උගන්වන්නයි. අන්න ඒ කෙනාට පැවිද්දත් එකයි නැතත් එකයි මට ධම්මික හඳුරෝ කිව්වේ. මට ඒකට බුද්ධම ආශාවක් තිබුණා ඒ කාලේ පැවිදි වෙන්න. ඒක නිකන් సౌందర్యාත්මක අදහසක්. ඒ ශාන්ති කිව්වා ඒක හරියන්නේ නැහැ. ඔබ අද සිවුරු දැම්මොත් හෙට සිවුරු ගලවනවා. මට තේනවනේ ඔබේ තියෙන ගායේ හරියන්නේ නැහැ කිව්ව මානකව. කවදා හරි පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන දවසේ ආපු දවසේ පැවිදියන් කිව්වා. පැවිදි මොකක්වත් හම්බෙන්නේ නැහැ. මම මන් දෝත්සහයි කරන්න කියනවා නෙවෙයි. මේ දැන් තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි නම් කවදාකවත් පැවිද්ද කියලා කියන්නේ ප්‍රශ්නේ පැන යාමක් නෙවෙයි. උගෝදෙනෙක් එහෙම කරනවා. එහෙම කරපුවාම වෙන්නේ කබලෙන් ලිපිට වැටෙනවා. දෙවෙනි කොටස මා මේ අසන්නේ මෙවැනි බහන වැඩසටහනට සම්බන්ධ වී ගත කරන කාලයේ ඉබඳු ගිහිගේ හැර යාමේ අදහසක් පාළුවොත් ඒ තේරුම්ගෙන එය කොතරම් ඵල ලැබිය හැකිදයි දැන ගැනීමටයි ආපහු ගෙදර යන්න ගිහිල්ලා බලන්න ගෙදර භාවනා රිට්‍රීට් එකෙන් පස්සේ ගෙදර වැඩවල පහසුවක් තියනවාද කියලා මිනිස්සුත් ඒක ආශ්‍රය කරන ගැටම අඩුද සතුටින් වැඩවලට මුණ දෙන්න පුළුවන්ද ලෙඩක් කරදරයක් අමලියක් එනකොට ඒක මකන්න හදනවනේ ඒකට මුණ දෙන්න පුළුවන් නම් එහෙනම් ඔන්න රිට්‍රීට් එකකින් වැඩක් කළා. ඉතින් එහෙම නැතුව ගෙදර මිනිස්සු පේන්න බෑ රේඩියෝ එකක් දකිනකොට ගහ ගන්නවා අල්ලපු ගෙනිසට නඩු දානවා මේ මට භාවනා කරන තුන රේඩියෝ අහපන් කියලා. එහෙනම් ඉතින් ඒක භාවනාවක් නෙවෙයි භාව නෑව කියලා එකක් තියෙන වලිගේ නැතිකම විතරයි එතන තියෙන්නේ. භාව නෑව. භාව කියලා කියන්නේ වලිගෙද. නම අපි මේ කතා කරන්නේ භාවනාව. භාවනාව කියලා කියන්නේ එන ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. බුදුහාමුදුරු හදන්නේ අන්න එහෙම ස්කවුට්ලා. එහෙම එහෙම මේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් කිකේ සෝල්ජර්ස්ලා වගේ හැම දෙයකටම මුණ දෙන්නේ. ඒ නිසා අපිට තේරෙන්න ඕනේ මේ වගේ තැනට ගියාට පස්සේ, ගෙදර ගියාට පස්සේ වැඩවල පහසුවක්. වැඩවල අපේ ගැටුම අඩු ගතියක් තියෙනවනේ. උගා කෙමීට ඒක වෙන්නේ එච්චරයි. යම් කිසි කෙනෙකුට ගැටුම් වැඩි වෙනවනම් අර ඉස්සලා අහලා තියෙන භාවනා කරන පේශි තද වෙනවයි කිය දෙකම එකයි. ඔය මෙන්ටල් ස්ට්‍රෙස් එකයි, මස්කියුලර් ස්ට්‍රෙස් එකයි දෙකම එකයි. ඒ කියන්නේ භාවනා වරද්දාගෙන. ඒගොල්ලෝ මේ භාවනාව ගැලවුම් මාර්ගයක් කරගන්න. ගැලවුම් මාර්ගයක් නෙමෙයි මේක ලොකු සම්පාදනය කළ ගැති දෙයක්. ගරු ස්වාමීන් වහන්සේ චුල්ලසෝතාපන්න අවස්ථාවේ පසු උනායක සෝතාපන්න අවස්ථාවට ප්‍රථම මිය ගියහොත් සතර පායේ උප්පත්ති ලැබිය හැකිදයි පහදා දෙන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ පොතේ දැනුමෙම කියලා තියෙන්නේ. ඒ தත්ත්වෙන් පිරෙන්නේ නැති වුණොත් එක භවයකට අපාගත වෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ භවයේදී මොනවා වේද කියන්න බෑ. ඒ නිසා ඒ යම් කිසි කෙනෙක් ඒ පටිච්චසමුපාදයේ තේරුම් අරගෙන මතුවෙන ඕනෑම දෙයක මුල තේරුම් ගැනීමේ ඥාණය නොපිරිහි ගත කරොත් ඒ භවයට සහතිකයක් තියෙනවා. අවසෝවන් වුණොත් කවදාකවත් ආයේ මේ අපාගාමි වෙන අකුසල කර්ම අහෝසි වෙලා යනවා. ඒ නිසා මේ දෙකයි එක වෙනස. ගරු ස්වාමීන් වහන්සේ සක්මණේ යෙදෙමිට බොහෝ විට ප්‍රකටව දැනෙන ස්පර්ශය. හැපි හැපීම වෙන්නේ. තද බව සීතල හා තෙතමනියයි. මෙම වම දකුණ ගෙන යාම නොවේ. මේ ගැන බලන විට වැඩියම දකුණු පාදයේ ක්‍රියාවීම හොඳට දකින්න. නමුත් වම් පායේ ක්‍රියාකාරීත්වය බැලීමට හිතේ ක්‍රියාකාරීත්වයේ වේගවත් නැති බව පෙනේ. බලයි පෙනෙන්නේ. දෙක ප්‍රසවාස ආශාස අතර හිතස හුස්ම සංසිඳන දික්වන්නේ දේශේ නැත්නම් එම හිතස බැලීමට ඊතරම් හිත වේගවත් වන නිසා එය දික්කොට දැනෙනවාද ප්‍රසවාසය ආශාසය අතර. ඉතින් මේ ප්‍රශ්නේ ඇත්තටම නැවත නැවත කරලා තමන්ම සාතික් කරගන්න. ඒකේ හිස් බව හිතස පේන්නේ බලන නිසාද ඒක දික් වෙන්නේ ඒකට ලෑස්තිලා යන නිසාද ඉතින් ඒක නැවත නැවත තමන්ගේ නහයට තියෙන එක නිසා බොහෝ වාර ගණක් කරන්න. එතකොට තමන්ට මේකේ සාතිකය හම්බ වෙයි. පළවෙනි එකට කියන්න තියෙන්නේ තබන තමන වාරයේ දකුණු පාදයේ තදට දැනෙනවා නම් හොඳට ඕම ඇති. වම් පාතේ නොදෙන්න බව දැනීමත් ලොකු හිතේ දක්ෂකමක්. වම් පාය දකුණු පාය හොඳට දැනෙනවා. වම් පාය නොදෙන්න බව දන්න. දෙකම සතිය. දිනක් තරමක වේගයෙන් සක්මනක් සක්මනේ තරමක් කාලයක් ගත කරනට එක් අවස්ථාවක සක්මනේ කෙළවට පැමිණෙට පිටියක් පොළව මුණ ගැහෙන තැන පිටිය පොළව දෙසටත් පොළව පිටිය දෙසටත් ගලා යන තත්වයකින් දිශුනි ඒ දිහා වැඩි බලා නොබලා නැවත හැරි සක්මන් කළෙමි මේ මායාවක් නේද? එයින් ඇති වැඩක් නෑ නේද? මේ අසීය නිසා සිදුවක්ද? අසීය වෙනවා ඒක දිගේ ගියාන. ඒක පිළිබඳ ආඩම්බරයක් හෝ කනගාටුවක් කියලා ඒක හිතේ තියාන කල්පනා කරන්න ගියාන අසත්‍ය අසම්පජානෙ වෙනවා. ඒක එම වුණා. ඒ මායාවක් වෙන්නේ නැති. ඒක ඇති වැඩක් නෑ. Taman සක්මනට යනවනම් හානියක් නෑ වෙලා වෙලා නෑ හානි වෙලා තියෙන කා කඩුයි. හැමතිස්සෙම ආශාසතර ප්‍රසවාසයේ දිග බව දැනේ. ඉතින් ඒකත් අර වමට වඩා දකුණ ප්‍රසිද්ධයි කියලා දන්න එක. එතකොට ඒක දිගට පරීක්ෂා කිරීම දැනගෙන යෑම ආශ්වාස ප්‍රශ්වාසයට ලංව ආද වීමට ලොකු අත්ලක් වෙනවා. ඒක වාසියට තියාගන්න තියාගෙන ඒ අරමුණත් එක්ක සුවතෝ වැඩි වේලාවක් ගත කරන එක කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අතුලිත කතාව වීතික්කම නොවි තබා ගැනීම තුලින් ඇතිවෙන අකුසලයක් වීතික්කම වීම තුලින් ඇතිවෙන අකුසලයක් එකමද ඇත්තට වීචක්‍රමණය වුණොත් තව කෙනෙක් පටලවෙනවා. තව කෙනෙක් වීචක්‍රමණය වෙනවා කියලා කියන්නේ දෙවැන්නේකට මේ ආමන්ත්‍රණයක් කරනවා බනවනවා. ඉතින් එතකොට යාගේ මානසිකත්වයත් සැලෙනවා. අර ඇතුළත කතා ඇතුලේ නැත කරපුවාම වෙහෙසයි. නමුත් තව කෙනෙක්ගේ මානසිකත්වය සැලෙන්නේ නැති නිසා එතනින් වීචක්‍රමණය නැති වෙන නිසා ඒක වඩා හොඳයි. තව කෙනෙකුට ඒකෙන් කරදර කරනවට වඩා. නමුත් සමහර අවස්ථාවල් වලදී තව කෙනෙකුට කියාපෑමෙන් ලොකු සාන්තියක් ඇති වෙනවා. ඔය ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කරන්නේ ඒකෙන්. ඒ නිසා ඒක ඒකාන්ත දර්ශනයක් කියන්න බෑ. නමුත් Taman පුළුවන් තරම් ඇතුළත කතාවත් ඒක වීතික්‍රමණ නොවීමටත් දෙකම අතේ අතට ගන්න පුළුවන් නම් ඒක තමයි වඩා හොඳ දේ. නමුත් මේවා සිදු වෙන්නේ ටික ටික තමයි. කායගත සති මේ කාය යන දෙතිස් කුණ පෙන්යුත් මේ ශරීරයේද නාම රූප වේදෙන් පෙන්වන රූප දර්පයන්ටයි කරනවෙන් පැහැදිලි කර දෙන්නේ. කාය කියන්නේ ස්කන්ධය ගොඩ කියන අදහස තියෙන්නේ ඔක්කොම කවදාකවත් රූප එකක් ලෝකේ පවතින්නේ නෑ නෑමයි. ලෝකේ රූප පවතින්නේ ගොඩක් වශයෙන්. ඒකට කලහප කියනවා. එහෙම නැත්නම් ගහණය කියලා වචනේ පාවිච්චි කරනවා. ඒක නිසා අපි දකින්නේ කවදාකවත් එක රූපයක් දකින්න අපේ හිතට බෑ. ඒක දකින්න ඉතින් අර ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් දාලා බලන්න ඕනේ. අපේ හිත දකින්නේ රිත්තක්. අපේ හිත දකින්නේ කලාපයක්, කයක්. එහෙම නැත්නම් මේ ඝණයක් ඒ ඝණය කය ස්කන්ධය ඒ ඔක්කොම තමයි රූප මිත්‍යයකට කියන නම තමයි මේ කාය කියලා කියන්නේ. අර ස්වාමීන් වහන්සේ මම ආධුනිකයෙක් කි ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව ආනාපාන සති භාවනා වැඩිමේදී යහපත් සතියක් ඇති කර ගැනීමටත් කෙලෙස් දුරු කර ගැනීමටත් හැකි බව කියවේ. මම ක්‍රෝධ සහිත චරිතයක් ඇත්තකි. බොහෝ විට දුක පොදවා ගනී. ඉවසීම නැතිකම හා වචන පාවිච්චි ඇති කරගන්නා අවාසිදායි තත්වයේ තිබේ. මේ සම්බන්ධයෙන් භාවනා මධ්‍යස්ථානකින් කමඨහන් ලබා ගත්තෙමි. යනෝ මා ක්‍රෝධ චරිතයකින් හැබි කෙනෙකු නිසා මෛත්‍රී භාවනා වැඩිමිට උද්දෙස් ලැබුණා. ඊට මාස කිහිපයකට පස්සේ බුදුගුණ භාවනා වැඩිමිටත් උපදෙස් ලැබුණා. මේ වෙනේට මහා පිරිත් කියා භාවනාව මන් දෙකම විනාඩි 35ක් 40 කාලයක් නෑ. මේ වෙනේට මහා පිරිත් කියා මෙම භාවනාන් දෙකට විනාඩි 35ක 40 කාලයක් කරමි. අවුරුදු දෙකක පමණ කාලයක් මෙසේ නිරත වී සිටිමි. මේ විට ඉහත කී දුර්ගුණයන් බොහෝ දුරට මගේ නෑත්වක ඇති බව මට දැහැඟේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට අනුවේ ආනාපානසති භාවනාව ශක්මන් භාවන ඉදිරිදී මා ප්‍රගුණ කිරීමට බලාපොරොත්තු වෙමි. එහෙත් මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනා කිරීමට අවශ්‍යතාව තිබේද යන්න පැහැදිලි කර දෙනෙමින් කාරණකෝ ඉල්ලා සිටිමි. ඉතින් ප්‍රායෝගිකව කරන්න තියෙන්නේ හොඳට හිත උදේ වරුවක හොඳට සක්මන් කරලා කෙලිම මෛත්‍රී භාවනා බුද්ධානුසතිතු කෙලිම ආනාපානට දාලා බලන්න. හොඳට හිත හිටිනවනම් ඉතින් ඒක Tamanටම පැහැදිලි. එහෙම නැත්නම් Tamanට තේරෙනවනම් ඉඳගෙන විනාඩි 40ක් 30ක් නෙවෙයි විනාඩි 10ක් විතර බුද්ධානුසතිත මෛත්‍රී කරලා ආනාපානට දාපුවාම ඊට වඩා හොඳ අර විදිහට මෛත්‍රීට ආනාපානට බුද්ධානුසතිය හිත දාන එක වටිනවා. ඒ නිසා මේ විදිහට ඒක දැන් තියෙනවා Tamanට විකල්ප තුනක්. ඒවා එහාට මෙහාට යොදවලා බලන්න. ඒ හරහා තමයි කරන්න තියෙන්නේ ඒත් දේවරිය හරියන එක හැන්දාවට හරියන්නේ මෙතන කරන එක තව දැනක හරියන්නේ ගොඩාක් කල් කිරීමෙන් තමයි තමන්ට මේ පුරුදු නැත්නම් සප්පාය භාවනා ක්‍රමේ හරියන්නේ ඒක නිසා හරි අමාරුයි මේකට ඒ කායන උත්තරයක් දෙන්න ඒ නිසා මේ පරිශන කරලා බලන්න දැන් මේක කියලා තියෙන විදිහට ඒ දුර්ගුණ අඩු වෙලා තියෙනවනම් ඒක දැන්නමත් ජයග්‍රහණ ලැබලා තියෙන්නේ ඒ අනුව මේ ආනපනී ලං කරගන්න අවස්ථාව වැඩි වෙන්න ඕනේ මේ කියවෙන තාලෙට එචා හොඳට මේ සප්පාය වේලාවක කෙලීම ආනාපාන දාලා බලන්න හරි ගියොත් හරි. කර්ණී ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට හුස්ම සංසිද්ධියදී මගේ මනසට නිතර නැගෙන ප්‍රශ්නයක් ඇත. එනම් මේ සංසිද්ධියම ඇත්තටම සිදුවන්නේද නැත්නම් ඒ අපේ මනස දකින ආයුධ යන්නේ. මේ භාවනායේ ජීවණයට දැනගත යුතු කරුණක් නොවද හැකිනම් ඒ පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලමි. එතකොට කියන්න තියෙන්නේ ආනාපානෙ කරගෙන යනවා. සංසිඳීගෙන යන වෙලාවේදී හිතවිලින්තුව සංසිඳෙන. එතකොට ප්‍රශ්නයක් එනවා හිතවිලි මාර්ගේ. දැන් බලන්න ඕන Tamanට අර හිතවිලි නැතුව වගේම මේ හිතවිලි නැත්නම් මේ ප්‍රශ්නේ තියෙද්දිත් ආනපානේ බලන්න පුළුවන්ද කියලා. නැත්නම් මේ ප්‍රශ්නේ මේ හිතවිලි හරහා ඒක විනිවිදලා තාමතර සංසිඳමින් පවතින ආනපනේ බලන්න පුළුවන් නම් තමයි සසඳන්නේ බාධා නැතුව ආනපන කරනකොට. මෙහෙමයි ඒක සංසිඳිකනට බාධා වශයෙන් ඇති වෙන ප්‍රශ්නේදීදී ප්‍රශ්නය හරහා ආනපන බලනකොට මෙහෙමයි කියලා මේ දෙක දාපු ගමන් මේ සැකේට ඉඩක් එන්න බෑ. ඉඩක් නැතුව යනවා. එතකොට Tamanටම තේරෙන්න පටන් අරගනි මේ හිත මේ නැති ප්‍රශ්න ඇති කරගන්න හැටි ඒවට හිතෙන්ම උත්තර දෙනවා. ඒ හිතවිලි තියෙද්දිම ආනපන බලන්න. එතකොට මේ අර හිතවිලි වලට කරන්න ආපු ඒ නපුර හානිය කරගන්න බැරි වෙනවා. ඒකට Tamanටම විශ්වාසය ඇති එතකොට මෙපමණයි අපිට අද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ තව වෙන කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අර ඊයේ වහන්සේ මේ ධර්මදේශනාවේදී කිව්වා මේ භව තණ්හාව ගැන. එතකොට මේ අපි අපිට යම් කොහෙදී හරි අපි ගිහිල්ලා මොන හරි දැන් කෑමක් කියමු ඒක දැන් අපි කනකොට අපිට හිතෙනවා අනේ මේක අපේ ගෙදර අයන්ටත් දෙන්න ඕන, ගෙනියන්න ඕන කියලා අපි ඒක ඒගලන්ට ගිහින් දෙනවා ඒ විදිහේ. එතකොට ඒක වැටෙන්නේ භව තණ්හාවටද? ඒ තණ්හාවක් කියන එක ෂුවර්ද? නෑ ඒක ඉතින් අර අනේ පවුනේ යගලන්ට දෙන්න ඕනනේ කියලා හැඟීමක් එනවනේ. ඒක තමයි කියන්නේ අම්මා මගුල් ගල් වලට ගියාම දරුවන්ට දෙන්න ඕන කියලා නියපොත්ත ගහගෙන යනවලු <laughs> කෑල්ලා. ඉස්සර අපේ කතාවක් තියෙන එහෙමයි. නියපොත්ත ඇස්සරි ගහගෙන යනවා කියන්නේ. දරුවන්ට දෙන්න කියලා. නමුත් ඒක තණ්හාවක් කියන එක පිළිගන්න පුළුවන්ද කියලා මං අහනවා. එහෙමනම් මට ඊගාව කරේ තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒ විදිහට තවත් මේ මොනවාද කියන්නේ Tamanda කන්න බැරුවට මළු වලටත් දාගෙන යනවා. අපේ නිසා මඟුල් ගලව ගහනවා කණු මිස පොදි නැත කියලා. ගොඩක් ගහනවා කණු මිස පොදි නැත. කාලා බලයන්. ඇති වෙන්න කාලා බලන් පොදි බෑ. කොහොමරි මට තියෙන ප්‍රශ්නේ මේ කාගේ මුවාවෙන් හරි ක්‍රියාත්මක වෙන තණ්හාව කියන එක තේනොද නැත්නම් අනුකම්පාවද ඉස්සර අනුකම්පාව තමයි දැන් ඇත්තටම මමත් කියව අනිම අනිත් ඒගොල්ලන්ට දෙන්න ඕනනේ කියන ඇඟීමක් ඒක අනුගේ මගුල් ගෙදරදී සැලකිල්ලක් නෙවෙයි නේද දෙන්න ඕන තමන් හම්බ කරලා දෙන්න බෑ මේක අනුගේ මගුල් ගෙදරදී සැලකිල්ලක් තියෙන ඉතින් ඒක තමයි අපි මේ ඒකට තියෙන අර පංසුදෝවන සූත්‍රය අපි සාකච්ඡා කරා හොඳට අපේ කාම තණ්හාව නැට වෙච්ච ගමන් භව තණ්හාව ඥාති විතක්ක පරානුද්යතා පරිසංයුක්ත විතක්ක අමර විතක්ක වශයෙන් පැන නගිනවා. අනේ මම මේ කන රසමස උල ඥාතින දෙන්නේ නැත්තම් තව කෙනෙකුට දෙන්න නැත්නම් ඉතින් ඒක පේන්නේ බොහොම මේ හිතසුව ඉලවන ලකෝ දානපති අදහසක් වශයෙන්. නමුත් අනුගේ මඟුල් ගල්වල සැලකිල්ලක් මේ කරන්නේ. තමන්ගේම තණ්හාව කාම තණ්හාවෙන් එහාට ගිය පැතිරෙන තණ්හාවකට අනිත් මේක සමාජ විද්‍යාඥයන්ට අල්ලන්නම බෑ. ඒ වගේම සුචරිතවාද හිතන්නේ මේක හොඳ දෙයක් කියලා. නමුත් හැම තැනම ප්‍රශ්න ඉතුකලා තියෙන එකයි. ප්‍රශ්න ඇති වෙනව අනිවාර්යයෙන්ම. ඒක නිසා සර්වඥාන්සි පැහැදිලිවම තණ්හාව තුන් යවර කරලා දේශනා කරනවා. තමන්ගේ කටබඩ පෙරවීම කාම තණ්හා, මගේ අයගේ අතීතනාගත අයගේ මෙතන නැති අතනින් අයගේ වශයෙන් පැතිරෙනකොට භව තණ්හා. ඒක ඒක අර කාම තණ්හාට වඩා හරි භයානකයි. හරි භයානකයි කියලා කියන්නේ ඒකට හරියට බාධා එනවනේ. කෙනෙහිලි එනවනේ. අපි කාට කවුරුත් මොකුත් කියන්නේ නැහැ. පොඩි ගහ ගන්නවා දැකපු ගමන් ඕන කෙනෙක් ඊට පස්සේ ඒ මිනිස්සයා කෙරේ තරහක් එනවා. අර තමන්ගේ භවතණ්ණාව වැඩි වීමට කරන මේ ඒක ඇත්තටම ධර්මානුකූලව අසාධාරණ ක්‍රියාවක්. නමුත් මේ කරන එක නා කරන්නේ එහෙම නෙවෙයි. මම මේ අනුන්ට මෛත්‍රියෙන් කරන්න කියලා. නමුත් ඒ කරන වැඩේට බාධාවක් ආපු ගමන් ඒ මිනිස්සු ආර මිනිස්සුත් එක්ක කිපිලා, ගැටිලා විභවතණ්ණාවකුත් ඇති කරගන්නවා. ඒක නිසා ඒ මයින්ඩ් ඕන් බිස්නස් තමන්ගේ වැඩක් බලාගනි. එතනින් එහාට ගිය ගමන් ඒ ඒක මම හිතන්නේ ඔය විදර්ශනා උපක්ලේශවල හරි ලස්සන සරුවචනාංශ වේ නාමහ විතක්කවල පෙන්ලා තියෙනවා ඒක අපේ ලොකු සංහසි කියලා තියෙනවා ඒ නාමහ විතක් වලින් හයක් තුනක් නම් කාම තණ්හා භව තණ්හා කාම රාග පටිග මේ නෑ කාම සංකල්ප විහිංසා සංකල්ප අභ්‍යාපාද සංකල්ප ඒ වුණා හරි දරුණු අයින් කරන්න කියලා. ඊට පල්ලෙහා තියෙනවා ජනපද විතක්ක, අමර විතක්ක, ඥාති පරිසංයුක්ත විතක්ක, පරානුද්යතා පරිසංයුක්ත විතක්ක, ලාභ සක්කාර පරිසංයුක්ත විතක්ක, අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක කියලා මේ විතර්ක වගේක් වෙනවා ඥාතියින්ට උදව් කරන්න. අනුන්ව උදව් කරන්න. එච්ච මෙව් වගේ වෙන්නේ අර ලස්සනට හැදිච්ච හිත ලකෝ කරුණාවක් දිගේ පිටපොටපයි. සතිය නෑ. පිටපිට ගිහිල්ලා ඉතින් හරි මං කරන්නේ ලොකු කරුණාවන්ත වැඩක් කියලා අන්තිමට අර මූලික පාරෙන් පිට ගිහිල්ලා බුදු කෙනෙක් ආවත් උදව් කරගන්න බැරි තැනකට යනවා. ඉතින් ඒ නිසා ඒ නවමහ විතක වලින් සෑහෙන කොටසක් මේ පංසුදෝන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒව ඇත්තටම සාමාන්‍ය ලෝකේ නම් ඒ හිතවිලි ගණන් ගන්න එපයි කියලා තියෙනවා. ඉතින් බලක් ගන්න බෑ කාටවත් වගේ එනවා. නමුත් හොඳට චේතනා, ප්‍රකල්පනා, අනුසේ ධර්ම නතර කරන්න හදන යෝගාවචරයා හොඳට දැනගන්න ඕනේ අර මේවා කියනකොට ඉතින් සමහරලාවට මේ මට දොස් ඉන්නේ ඉඳී තියෙනවා මාගේ මේ ප්‍රයත්නය හුදෙක් රට ජාතිය ආගම පිණිසයි කියලා වැඩට බහින. ඒ ජාතික වීරයෝ කියන කතාවන් නිසා මම ඒක කියපුවා මම හොරිකඩේක් වෙනවා. මොන් මතක තියාගෙන ඉන්න මේ පාර පළල් වෙච්ච ගමන් වේගය අඩු වෙනවා. පාර පුළුවන් තරම් තමන්ගේ પરමාර්ථය තෝරුම් කරගන්න යන්න කරගන්න පුළුවන් තව දෙවන්නේක් අල්ලගත්ත ගමන් ඒ නිසා ඒක හාමුදුරු කෙනෙක් කියලා තිබුණා පීනනකොට දෙන්නෙක් එක්ක කටක් දාගෙන පීනන්න බෑ. මේ භාවනාව පීනකටත් වැඩිය ඉතාමත්ම සීරු මාරු වැඩක්. ඒකදී තව කෙනෙක් ගැන හිතන්නත් එපා. තව කෙනෙක් ගැන හිතුණත් කෙලෙසයක්. Tamange වැඩ ඉවත් කරගන්න බෑ. ඒක ඒක අල්ලගත් එක හොඳයි. ඒ කාරණාව මතු කරපේකත් හොඳයි. නමුත් ඒක තීරුම් අර ගන්නවා කියන එක නම් ලේසි නෑ. ඒ මං මං ඉල්ලා හිටනවා ඒ පංසු දෝන සූත්‍රයේ වෙන ටික අහන්න ඒක හොඳට විස්තර කරා. ඊට පස්සෙත් ඔය සූත්‍ර දෙක තුනකම ඒක අපේ තේරවාදී තියෙන ඉතාමත්ම මේ සාරගර්භ දේශනාවක්. මේ බරපතල කෙලෙස් අඩු වුණාට පස්සේ ඔය වගේ නිකන් නිකන් එහෙම යන දූවිලි වගේ කෙලෙස් වගේක් එනවා. ඒව නිකන් අනුන්ට උදව් කරන්න, ඥාතියින්ට උදව් කරන්න, ලාභ සත්කාර ලබන්න, මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න, බැනුම් අහන්න නැතුව ඉන්න වගේ කියලා අදහස් වගේ. වෙන්නේ මොකද්ද අර ගිය පාරේදීම තේමාව කඩාගෙන ආරෙන් පිටපයින්නවා මේ විතර්ක ක්‍රමේ. ඒ නිසා මේ හරි අමාරුයි ඒ වගේ දේවල් මේ ඒකට කියන්න තියෙන්නේ මෛත්‍රී භාවනාව අරහා බුදු වෙන්න බැරි මෛත්‍රී භාවනාව හරහා නිවන් දකින්න බැරි මෛත්‍රිය රාගෙට පක්ෂයි මෛත්‍රිය ගියාම රාගයට අහු වෙනව කොහෙන්ද හොයන්න බෑ. කරුණාව හරහා නිවන් දකින්න බැරි කරුණාව අනිවාර්යයෙන්ම ද්වේෂයට පක්ෂයි. මුදිතාව හරහා නිවන් දකින්න බෑ මුදිතාවෙත් විහිංසාවට පක්ෂයි. ඒ නිසා తాවකාලිකව తాවකාලිකව නැතර කරන්න පුළුවන්. දුරදිග ගියොත් Taman දන්නේම නැතුව බොරු වලකට වැටෙනවා. ආනාපානේ මොකක්වත් නැහැ. දිගට යන්න පුළුවන්. ඒ වගේම විපස්සනා කමටහන් වල ඒ වගේ මේ බොරු වලවල් නැහැ. නමුත් ඒකට ගමන මේ රසවත් නැහැ. ඒ නිසා උගෝ දෙනෙක් හරි කැමැති බඟක් දොරට භාවනා කරලා අනික් අයට උදව් කරන්න පටන් ගන්නවා. බාගෙට තැම්පිච්චාල කියලා කතාවක් තියෙනවා. ඥානන්ද ස්වාමීන් වහන්සේ ඒක අපේ පාලනයක් නැහැනේ. කවුරු හරි උදව්වක් කරන මට බුලත් ඒට උණු මේ දුංකලයක් දීපන් තියෙනවා නම් දෙන්න. ඕක ප්‍රශ්නයක් නැහැ. මල්ලේ දුංකල තියෙනවා දුංකල නැට්ටක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. හැබැයි යන කට කාට දුම් කරන්න නැටි නැත්තේ මයි ළඟ දුම් කරන්න නැටි තියෙනවා. එහෙනම් මතක තියාගන්න ඉතින් අනවශ්‍ය ප්‍රශ්නයක්. මේ දෙකේ වෙනස කවුරුත් ඉල්ලුවොත් අවශ්‍යතාවයකට තමයි ළඟ තියෙනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් ඇඩ්වර්ටයිස් කරන්න ගත්තොත් ළඟ දුම් කරන්න නැටි තියෙනවා. කවුරුත් වෙහෙස වෙන්න එපා. සැකහිතන්න එපා. මට කතා කරන්න. මම දෙන්නම් දුම් කරන්න නැට්ටක් කිව්වම කොයි නැට්ට වෙයිද කියලා කියන්න බෑ. ඉතින් මේක තමයි අද මේ භාවනා කරන පිං ඇති ඇත්තන්න වෙලා තියෙන වැඩේ. තමන්ගේ කාරණාව පැත්තක තියලා අනුන්ගේ වැඩ කොන්තරත් බාර ගන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මිනිස්යාට මොනවාරි කිව්වහම කියන්නේ අපෝ කරුණාමෛත්‍රී නැති කතාවක් කතා කරන්නේ. කොහොමද ධර්ම වෙච්චාම ආගම වෙච්චාම හදා බෙදා ගන්න එපාද? ඉතින් මේ හදා බෙදා ගන්න කෙනෙකුට කවදා ඉදිරි ගමනක් නැහැ. හරීම මේ අමාරුයි තේරුම් ගන්න ඒකෙනුත් මට හිතෙනවා මේ කාන්තාපක්ෂෙද්දයක් වැඩිපුර අමාරුයි කියලා. පිරිමිගෙන පිරිමිගෙන ගානක් තියෙනවා ගාලල්ලා ඇඳා ක්ලබ් එකට යනකොට ගෙදර මනුස්සයර කියන්න ඕන කමක් නැහැ. ඔය ගිල ෂොට් එකක් දාගෙන එනවා. ආයෙම සාධාරණීකරණය කරන්න ඕන කමක් නැහැ. තමන් ඕන සපක් විඳ ගන්නවා කියන්නේ නැතුව කරනවා. කාන්තාවගේම නෑ හැම වෙලාවෙම දරුවන් ගැන, පවුල ගැන, ඥාතීන් ගැන කල්පනා කරන ගතිය නිසා මේ වගේ මේ මම හිතන්නේ ඒකම වෙන්න ඇති මේ භික්ෂුණී ශාසනයට තියෙන ප්‍රධාන බාධා. භික්ෂුණියකට හරිය අමාරුයි ඒ යම් කිසි තැනකට ආවට පස්සේ තමන්ගේ භාවනාව විතරක් කරගෙන යන්න. හරියට අවශ්‍යතාවය මත. ඉතින් අවශ්‍යතාවය දිගට ගියකම ප්‍රධාන දේ පැත්තකට වෙලා වාර එකක් ඉස්සරහට ආවට පස්සේ ලොකු ආගමික ධර්මයේ හරියට ලාභ සත්කාර ලැබෙනවා. හරියට බහුසුතභාවය ලැබෙනවා. හරියට පරිස සම්පත්තිය ලැබෙනවා. ඉතින් ඊට පස්සේ යාට හිතෙනවා දැන් මම තමයි ලොක්කමට ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මතක නැහැ තමන්ගේ પરමාර්ථය පතර කිලයි කියන්නේ. ඒවට කියනවා ආසවට්ටහණීය ධර්ම කියලා. ඉතින් ඒකෙදී මේ ඒ දෙයට කරන්නේ ඉසල සුදුසුකම් ලබා ගන්න. සුදුසුකම් ලබන්නේ නැතුව අනුන්ගේ මඟුල් ගන්නලා සලකන්න ගිහිල්ලා නගතුවක් වෙන. Taman ඕන නම් Taman අම්බ කරලා දෙන්න. සවනන්ස දැන් අපිට මොන හරි කවුරු හරි ගෙනත් දෙනවා. දැන් එතකොටම ඊට නනේ මට මේක ඕන්නේ මට මේක තියාගෙන වැඩක් නෑ මම මේක කාට හරි දෙන්න ඕන කියලා. එවලෙම ඉතින් දෙනවා. ඒක මොකක්ද ඒකට වෙන්නේ? අර අර අහු මනුස්සයර බනින්න ගෙනත් දෙන මිනිහට. මොන්නේ මම දැන් මට වෙලා තින්නේ ඒකයි. කුටියේ අඩිය ගහන්න දනන්නේ. අද කුටියක් පූජා කරා ඒගොල්ලෝ කිව්වා එන්නේ කියලා මම බොහොම හොඳයි ඒ කුටිය මොකුත් නැහැ අරකේ මට දැන් ගිහිල් වල රැයක එහෙම ගියොත් මොනව උඩින් ඇයිද කියන්න බෑ ඔක්කොම ගෙනත් දාලා ඉතින් ඔක්කොම පින් සිද්ධ වෙනවනේ මං ගැන කවුද අනුකම්පා කරන්නේ ඊට පස්සේ කවුරු හරි ගෙනියපන් කිව්වා මට එපයි ඔයගොල්ලෝ හිතන තරම් ලේසි නෑ ඔය මේ තමක් බාර ගන්නවා කියන්නේ එනිසා මේ මිනිස්යාට කියනවා ඥානදීප හඳුරින් ඒ ශාංශ පිරිකර 12ලු තියාගන්න. කවුරු හරි ආවට පස්සේ අනේ ශාංශ කොහොම හරි මේක පිළිකර පිරිකරක් ගන්නකෝ එහෙනම් මේකේ එකක් ගෙනියන්න කියලා. මම 12යි ගෙනියන්නේ. ගමන් මල්ලක මම වැඩ කරන්නේ. ඒක නිසා මම ඔබතුමාට හෝ ඔබතුමීට අවශ්‍ය නම් මේකට මේකේ එකක් ගන්න පොරොන්දු වෙනවනම් මම එකක් බාර ගන්නවා. මෙහාට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් කියන්නේ ඊට ගොඩක් වැඩිම හරි ඊට පස්සේ කෝ ඒ නම මොනවාවත් ගන්නෑ. ඊටසේ මගෙන් යම ගිහිලා පැවරුමක් කරන්න කියලා මොනවද අවශ්‍යතාවයක් තියෙනවා නිස්සාරණේ මොන හරි අරගෙන යන්න කියලා. ඒ හාමුදුරුවෝ කිව්වා අනේ ලොකු ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් කිව්වට පස්සේ මට බෑ කියන්නත් බෑ. මට පෙරහංකඩක් ගෙනත් දෙන්නේ කිව්වා නිකන් තේකුල පෙරණ පෙරහංකඩ තියෙන්නේ. ඒක ඇත්තටම ඕනකම නෙවෙයි ලොකු සාංශ වගේ කෙනෙක් ඒ කරපු ඉල්ලීමට අහුම්කන් දීමක් වශයෙන්. ඇත්තටම මොන පිළිකරක් දුන්නත් මට බාධායි කිව්වා. මගේ මේ කමන්නට මගේ මේ නිහතමානීකමට බාධායි. නමුත් ඉතින් අර සංඝයා වශයෙන් ඉන්නකොට සංඝයාට පූජා කරන්නේ කාට පූජා කරන්නේ? හරි පුදුම සෙල්ලමක් තියෙන. දැන් මේ මෑතක අවුරුදු 10ක විතර පන්සල් වලට ලැබීමෙන් කාමත්ම වැඩි. ගන්නවට පස්සේ ඒව නාස්ති වෙලා ගියාම ඊට පස්සේ ප්‍රශ්න. ඊට පස්සේ ඒව සාධාරණව බෙදන්න ගියාම Tamanට භාවනා කරගන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ ලැබීම උනත් සීමාව පැනනට පස්සේ ඔය හිතට ප්‍රේමේ නැහැ. ඒක තියෙන්නේ කරදරයක් ඉතින් ඉන්න තමන්ට කවුරු හරි දුන්නා නම් ඒ තාම දෙන්න වෙනවට වැඩිව අර එක්කනටම කතා කරලා කියන්න ඕනේ. මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ. මම ගමිකෙක් මට මෙච්චරයි ගෙනියන්න පුළුවන්. ඒ නිසා මේකට මොකක් හරි අනුකම්පා කරලා මයි ළඟ තියෙන මොනවාට අරගෙන යන්න. එහෙම තමයි ගෙනාපු එකම අරගෙන යන්නේ. ඉතින් එතකොට පේන තියෙන්නේ හරිය අකර්මාවන්ත හරීම ඔය ඉතින් නම් තිසින් තමන් ගැන තමන් අනුකම්පා කරන්නේ නැතුව අර මිනිසුන් ගැන අනුකම්පා හම්බෙන්නේ නැහැ. හරි අමාරු ඒ නිසා මම කියන්නේ මහණුණයි කියලා ඕගොල්ලෝ හිතන දෙල්ලක් නැහැ. ඒක ඒකට ගියාම වෙනම ප්‍රශ්න තියෙනවා. මොකද මැනියෝ කියන්නේ. මොකද හැම කෙනාගේම පුණ්‍ය ශේෂ්ත්‍රේනේ. ගෙනල්ලා ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ වායි කියන්න ගියාම ලේසි නැහැ. ඒ නිසා බුදුචානන්සේ මේ ප්‍රාර්ථනා කර තිනු මට ආයස වේවා. මට සෙනඟ නොවේවා. පිරිකර නොවේවා. පිරිවර නොවේවා. මට විවේකී වේවා කියලා. ඉතින් ඒක වෙන්නේ නැද්දකින් නොපතන් කියන එක අනිත් පැත්තනේ. කවුරු ළඟට නැද්දකින් විතරක් කිව්වා මේක. හරි නෑනේ. නෑ බුදුහාමර කියන්නේ එහෙම නෙවෙයි. අනේ මට යසස නොවේවා. අයස වේවා. ඒකල මේ කැලේකට වෙලා හොයි තියෙන දෙයක් අරගෙන ජීවත් වෙන එකේ තියෙන නිවනම තමයි ආය වෙන කියන්න දෙයක් නැහැ මේ පිරිකර කියලා කියන්නේ අනේ වන්දවකට වෙන නමක් දාන්න වටිනවා. එනිසා ඔය ප්‍රමාණයට නමුනකම් හොඳයි. ප්‍රමාණය ඉක්මවපු ගමන් තන්නි කර කැන්සර් එකක්. තන්නි කර ප්‍රශ්නයක්. ඒ නිසා ඉවත් එක වැඩ කරන්න ගියාම අනුත් ගාගෙන, තමනුත් ගාගෙන යනකොට අර කියන්නේ පරානුද්යතා පරිසංයුක්ත විතක්ක කාම එහෙම නැත්නම් ඥාති විතක්ක ජනපද විතක්ක ඉතින් අපිව බොහොම හොඳයි කියලා තමයි කරගෙන යන්නේ. දිවෙන් වැඩෙන ආසවනසේ ධර්ම ගෙවන්න පත්තාම කොහෙන් ආවද කියලා හොයන්න බෑ. කයිව කාම විතක් වලට දාන්නත් බෑ. ඒක වැටෙන්නේ කාම තණ්හා නෙමෙයි භව තණ්හාවට. අන්තිමට දන්නේ මේ පැත්තේ බල්ල මල්ල ලොකු වෙලා. ගමනේ ආගන්න බෑ. හොඳයි අපි මෙතනින් ධර්ම සාකච්ඡා නැවත කරනවා. අපි නැවත පහට මේ ධර්ම දේශනාව සඳහා රැස් වෙනවා. සිල් දිනාටම තෙරුවන් සරණයි.